පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතවලට කර්මය බලපාන ආකාරය පිළිබඳව නොයෙක් ආකාරයෙන් දේශනා කරලා තිබෙනවා. කර්මය කියන්නේ මොකක්ද? මේ කර්මය නිසා හටගන්නා ඵල මොනවාද? ඊළඟට මේ කර්මයේ අභාවයට පමුණවන්නේ කෙසේද? ඒ සඳහා පවතින මාර්ගයේ ප්‍රතිපදාව ආදී වශයෙන් මේ කර්මයේ පිළිබඳව නොඑක ආකාරයෙන් දේශනා කරලා තිබෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි කර්මයේ පිළිබඳ යථා ස්වභාවය ඇතිසැටියෙන්ම අවබෝධ කරගන්නට යෙදුනේ. අන්න ඒ විදිහට කර්මයේ මුල් කරගෙන අපේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගත යුතු ආකාරය පැහැදිලි වෙන දේශනාවක් අද අපට ශ්‍රවණය කරන්නට ලැබෙනවා සංයුත්ත නිකායේ ශලාවතන වර්ගයේ නව පුරාණ වර්ගයට අයත් කම්ම සූත්‍රය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එම දේශනාව ආරම්භයේදීම වදාලා නව පුරාණානි භික්ඛවේ කම්මානි දේශිස්සාමි මහණෙනි අලුත් කර්ම හා පැරණි කර්ම පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම කර්ම නිරෝධය ගැනත් කර්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව ගැනත් දේශනා කරනවා. දැන් මොනවා පිළිබඳවද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? අලුත් කර්ම හා පැරණි කර්ම ගැනත්. කර්ම නිරෝධය. ඒ කියන්නේ කර්ම අභාවයට නිරෝධයට පැමිණවීම. කර්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඔව්. ඒ කියන්නේ කර්ම නිරෝධය සාක්ෂාත් කරන ප්‍රතිපදාව. මේ කාරණා ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ හොඳට අහන්න, හොඳට මෙනෙහි කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. අනතුරුව විස්තර කළා, පැහැදිලි කළා මොනවද මේ පැරණි කර්මය කියලා කියන්නේ. මොනවද පැරණි කර්ම? පැරණි කර්ම කිව්වහම මේ පින්වතුන්ලාට එකපාරම සිහිපත් වෙන්නේ අතීත ජීවිතවලදී කළා වූ කුසල අකුසල කර්ම ගැනනේ. නමුත් භාගතුන් වහන්සේ මේ දේශනාවේදී මෙන්න මෙහෙම වදාරනවා. කතමංච බික්කවේ පුරාණං කම්මං මහණෙනි පැරණි කර්මය කියන්නේ මොකද්ද? චක්ඛුම් බික්කවේ පුරාණං කම්මං. අபிසංකතං අபிසංචේතිතං වේදනීයං දට්ඨබ්බං. එයින් වදාලේ මහණෙනි මේ ඇස කියලා කියන්නේ පැරණි කර්මයෙන් සකස් වෙච්ච දෙයක්. පැරණි කර්මය නිසා පුරාණ කර්මය නිසා සකස් වෙච්ච දෙයක් ධර්මතාවයක්. අවිසංචේතිතා චේතනාව නැත්නම් කර්ම චේතනාව මුල් වෙලා සකස් වෙලා තිබෙන ධර්මතාවයක් වේදනීයන් දට්ඨබ්බා වේදනාවට වස්තුවක් වෙච්ච ආයතනයක් නැත්නම් ඉන්ද්‍රියක් සෝතං පුරාණං කම්මං ඇහැ වගේම කනත් පුරාණ කර්මයෙන් සකස් වෙච්ච ධර්මතාවයක් නැත්නම් ඉන්ද්‍රියක් අபிසංකතං අර කර්මයෙන් තමයි සකස් වෙලා තියෙන කර්මයේ මුල්ව හේතු ප්‍රත්‍යයන් මුල්ව සකස් වෙලා තියෙන්නේ. චේතනාව මුල් වෙලයි පිළියෙල වෙලා තියෙන්නේ. වේදනීයන් දට්ටබ්බං විඳීමට වස්තුවක්. ගානං පුරාණං කම්මං ඔය විදිහටම නාසය, જીවහා පුරාණං කම්මං, දිව, කායෝ පුරාණං කම්මං, කය ඊළඟට මනෝ පුරාණං කම්මං, මනස කියන මේ ආයතනම ආයතන හයම කර්මයේ මුල් වෙලා හේතුප්‍රත්‍ය වශයෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම චේතනා මුල් වෙලයි පිළිවෙල වෙලා තියෙන්නේ. يعني කර්ම චේතනා මුල් වෙලා විපාක ධර්ම හැටියට මේ ඇහැ කන නාසය දිව ශරීරය සකස් වුණා කියමු. අන්නේ විදිහට ළඟට වේදනාවට වස්තු වෙනවා මේ ආයතන හයම. කියන්නේ ආයතන හය නිසා ස්පර්ශය ඇති වෙන බවත් ඒ ස්පර්ශය නිසා විඳීම් හට ගන්නා බවත් අපි පටිච්ච සමුප්පාදය anu ඉගෙන ගන්නවානේ. අන්න ඒකයි මෙතන මේ ආයතන 6 විඳීමට වස්තුවක් කියලා කිව්වේ. දැන් බලන්න අපට සැප දුක් උපේක්ෂා වේදනා කිසිවක් ඇති වෙන්නේ නැහැ. ඇහැ නොතිබුණා නම් නේ කන, නාසය, දිව, ශරීරයේ මනස කියන මේ ෂඩආයතනයන් නොතිබුණා නම් අපට කිසිම සැපක් හෝ දුකක් හෝ උපේක්ෂා විඳීමක් ලැබෙන්නේ මේ විඳීමට වස්තු වෙලා තියෙන්නේ එහෙමනම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හයේ පැවැත්මයි. ඒ ආයතන හය සකස් වෙන්න මුල් වෙලා තියෙනවා පුරාණ කර්මය. එහෙම නැතුව මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස පුරාණයයි කිව්වා නෙවෙයි. පුරාණ කර්මය නිසා ඇහැ කන නාසය දිව ශරීරය මනස සකස් වෙලා තියෙනවා. අන්න ඒකයි පුරාණ කර්මය කියලා කියන්නේ. එතකොට දැන් අපිට අපේ ජීවිතයේ තුලින් අර පැරණි කර්මය තේරුම් ගන්න පුළුවන් නේ. අපට S දෙකම පෙනීම ලැබී තියෙන්නේ S දෙකක් ලැබෙන විදිහට අන්න පුරාණ කර්ම රැස් වෙලා තිබෙච්ච නිසා. යම් විදිහකින් අකුසල විපාකයකුත් ඒ හා සම්බන්ධ වුණා නම් ඒක එක හැක්කෙනේ නැත්තම් ඇස් දෙකම නොපෙනී යන්න තිඩ තිබුණා. අන්න ඒ වගේ කන් දෙකම හොඳට ඉන්ද්‍රිය සම්පන්නව තිබෙන්නෙත් ඊට නිසී කුසල කර්ම කුසල විපාක වාරයන් එළඹිච්ච නිසායි. එහෙම නොවුණා නම් එක කනක් නැහෙන්න පුළුවන් නැත්තම් දෙකම නොඇසී යන්න පුළුවන්. එහෙමත් නැත්තම් තවත් නොඑක් විදිහේ ශාරීරික අබල දුබලකම් ඇති වෙන්නට ඉඩ තිබුණා. ඉතින් අන්න ඒ විදිහේ නැතුව අපිට මේ මනුෂ්‍ය ලෝකයේ යහපත් වූ ඉන්ද්‍රිය සම්පන්න ආයතන හයකින් යුක්ත ජීවිතයක් ලැබී තිබෙන්නේ පුරාණ කුසල කර්මයේ විපාකයක් හැටියට. අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕන පුරාණ කර්මය කියන්නේ මොකක්ද කියලා මේ සදා ආයතන හැදී තියෙන්නේ පැරණි කර්මය නිසා. කතමංච භික්කවේ නවං කම්මං මහණෙනි අලුත් කර්මය කියලා කියන්නේ මොකක්ද? ඔන්න දැන් පැරණි කර්මයේ මේ අය තේරුම් ගත්තා. අලුත් කර්මය කියලා කියන්නේ. ඒ ආයතන මුල් අපි කියමු ගන්න අරමුණු නිසා කාය වාග් මනෝධාරයෙන් දැන් යම් කිසි කර්මයක් රැස් කරනවා නම් ඒක තමයි අලුත් කර්මය. ඒ කියන්නේ ඇහැට යොමු වෙන රූප, කනට යොමු වෙන ශබ්ද, නාසයට යොමු වෙන ගඳ සුවඳ, දිවට යොමු වෙන රස, කයට යොමු වෙන පහස, මනසට යොමු වෙන අරමුණු නිසා ස්පර්ශයේ මූල චේතනා පහළ වෙනවානේ. ඒ චේතනා මුල් වෙලා කාය වාග් මනෝ කියන ద్వාරත්‍රයෙන් කර්ම රැස්වීම සිද්ධ වෙනවා. ඒක තමයි අලුත් කර්මය. අනතුරුව වදාලා කතමෝච භික්කවේ කම්ම නිරෝධෝ. මේ කර්මවල අභාවය නැත්තම් නිරෝධය කියලා කියන්නේ මොකද්ද? ඈ? ඔව් මොකද්ද කර්ම නැතිවීමයි කියලා අදහස් වෙන්නේ? කර්මයන්ගේ අභාවය. භාග්‍යවතුන් වහන්සේ වදාළ මහණෙනි යම් කෙනෙක් කාය කර්ම, වාග් කර්ම, මනක් කර්ම කියන මේ ත්‍රිවිධ ධාරයන්ගෙන් සිද්ධ වෙන කර්ම නිරෝධයෙන් විමුක්තිය ස්පර්ශ කරනවා නම් අන්න ඒක තමයි කර්ම නිරෝධයයි කියලා කියන්නේ. ඒකට කර්ම නිරෝධය කියලා කියන්නේ නිවනටයි. කර්මයන්ගේ අභාවයේ නිරෝධය කියන්නේ නිවනටයි. තවත් විදිහකින් කියනවා නම් කාය වාග් මනෝධාරත්වයෙන් සිද්ධ වෙන කුසල කුසල කර්ම අභාවයට නිරෝධයට පත් වෙන්නේ තෘෂ්ණාව ඡය වීමෙන් නිරෝධයට පත් වීමෙන්. තෘෂ්ණාව ඡය වීමෙන් කර්මත් අභාවයට නිරෝධයට පත් වෙනවා. ඒකම තමයි නිර්වාණ අවබෝධය කියලා කියන්නේ. අන්න ඒ කර්ම නිරෝධය පිනිෂ හේතු වෙන ප්‍රතිපදාව මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8න් යුක්ත ආරි මාර්ගයේ තමයි කම්ම නිරෝධගාමී පටිපදා කර්මය අභාවයට පමුණුවන නිවනටපත් වෙන ප්‍රතිපදාව. දැන් මේ තුලින් අපි තේරුම් ගන්නට ඕන අපට අර පුරාණ කර්මය දැන් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අතීත ජීවිතවල කළා වූ කුසල කුසල කර්ම වල විපාක හැටියට අපට දැන් මේ ජීවිතය හැකරනාශයේ දිව ශාරීරියේ මනස ලැබී තියෙනවා. විශේෂයෙන් මේ මනුෂ්‍ය ලෝකයේ හැකරනාශයේ දිව ශාරීරියේ මනස පහළ වෙන්න හේතු උනේ පුරාණ කුසල කර්මයක් නේ. අකුසල කර්මයක් මුල් වුණා නම් මනුෂ්‍ය ලෝකයේ ප්‍රතිසන්දිග්‍රහණය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් නිරේ හෝ තිරිසං අපාය හෝ ප්‍රේත ලෝකයේ වගේ තැනක තමයි අකුසල කර්මයක් මුල්ව ප්‍රතිසන්දිග්‍රහණය සිද්ධ වෙන්නේ. මනුෂ්‍ය ලෝකේ ප්‍රතිසන්දි ගැනීම සිද්ධ වෙන්නේ කාමාවචර කුසල කර්මයක විපාකයක් හැටියට. එතකොට ඒ විපාකය දැන් අපිට වෙනස් කරන්න බෑ. මොකද ඒකට හේතුව හේතුවට අනුව ඵලයේ සකස් වෙලා ඉවරයි. අපිට නැවත කරන්න පුළුවන් වෙන්නේ කුමක්ද? ඉදිරියට ඵල සකස් වෙන එක නවත්තන්න පුළුවන් මේ ජීවිතයේ තුල කර්ම නිරෝධේ සාක්ෂාත් කළොත්. මේ ජීවිතයේ තුල රැස් වෙන කුසල අකුසල කර්ම සියල්ල අභාවයට නිරෝධයට පැමිණෙව්වොත් අන්න ඊළඟට ඵල සකස් වෙන එක නවත්තන්න පුළුවන්. ඒ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් එහෙමනම් මේ අපේ ජීවිතය කියලා කියන්නේ අප විශ්ින් සකස් කරගත්තු දෙයක්වත් වෙනත් කෙනෙක් විශ්ින් සකස් කරපු දෙයක්වත් ඉබේ හටගත්තා වූ දෙයක්වත් නෙමෙයි හේතුවක ඵලයක් කර්මය නිසා සකස් වෙච්ච එහි ඵලයේ හැටියට තමයි අපි මේ ජීවිත පැවැත්ම ගැන තීරුම් ගත යුත්තේ. පුරාණ කර්මයේ විපාකයේ වගේම මෙහිදී තවත් දෙයක් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? අලුතින් කර්ම රැස්වීමත් සිද්ධ වෙනවා. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යුක්තව කයින් වචනයෙන් සිතින් යමක් සිද්ධ කරනකොට නැවත විපාකයක් හැදෙන විදිහට කර්ම රැස්වීම සිද්ධ වෙනවා. හැබැයි අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍රහාණය වෙන ආකාරයට කාය වාග් මනෝධාරයෙන් කෙරෙන්නා වූ කර්ම කුමක් සඳහාද හේතු වෙන්නේ? අන්න කර්ම Nirodhe විනිශ. අවිද්‍යා තෘෂ්ණා දෙක පදනම් වෙලා සිද්ධ වෙන සෑම කාය වාග් මනෝ ක්‍රියාවක් ඊළඟට විපාක සකස් වීම සඳහා හේතු වෙනවා. කම්ම Nirodhe විනිශ හේතු වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙක දුර වෙන ආකාරයට ප්‍රහාණය වෙන ආකාරයට සිද්ධ වෙන සිදු කරන කාය වාග් මනෝ කර්ම. ඒවා කුසල කර්ම බවට අයිති වෙනවා. නැත්නම් කුසල කර්ම ගණයට අයිති වෙනවා. ඒ වුණත් එයින් කර්මක් ඡය වීම සිද්ධ වෙනවා මිසක් නැවත සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ කුක්කුරවතිය සූත්‍රයේහි පැහැදිලි කළා කර්මය කොටස් හතරකට බෙදලා. ඒක මෙන්න මේ විදිහයි. භාග්‍යතුන් වහන්සේ වදාලා කළු විපාක ඇති කරන කළු කර්ම තියෙනවා. ඊළඟට සුදු විපාක ඇති කරන සුදු කර්ම තියෙනවා. කලුසුදු විපාක ඇති කරන කලුසුදු කර්ම තියෙනවා. ඊළඟට කලු විපාක ඇති කරන කලු කර්මත් සුදු විපාක ඇති කරන සුදු කර්මත් කලුසුදු විපාක ඇති කරන කලුසුදු කර්මත් ප්‍රහාණය කරන කර්මත් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ කලු කර්මය කියලා වදාළේ දුගතිගාමී වෙන්නට හේතු වෙන අකුසල කර්ම. ඒ කළු කර්ම නිසා ඇතිවෙන කළු විපාකය කියලා කිව්වේ යමෙක් නිරේ තිරිසන් ලෝක ආදී දුගතියින්ටපත් වෙලා ඒකාන්ත දුක් විඳිනවා නම් අන්න ඒවා කළු විපාක ඇති කරන කළු කර්ම. ඊළඟට සුදු විපාක ඇති කරන සුදු කර්මය කියලා එතන භාග්‍යතුන් වහන්සේ අදහස් කරේ ධ්‍යාන මට්ටමේ කුසල ධර්ම. භාග්‍යතුන් වහන්සේ වදාළ සුදු විපාක ඇති කරන සුදු කර්මවල විපාක ලැබෙන්නේ ආවාසරාදී බ්‍රහ්ම ලෝකවලයි කියලා. ඊළඟට වදාළනේ කලුසුදු මිශ්‍ර විපාක ඇති කරන කලුසුදු කර්ම තියෙනවායි කියලා. ඒ වදාළේ මේ මනුස්ස ලෝකය ඊළඟට කාමාවචර දෙවිවරු ඊළඟට වේමානික ප්‍රේතයන් අසුරයන් වාගේ සත්වයින්ට කලින් කලට අර කුසල අකුසල විපාක මාරු වෙනකොට විපාක වාරවලදී කුසල විපාක වාරයකදී සැප විපාකත් නැත්නම් සැප වේදනාත් අකුසල විපාක වාරවලදී දුක් වේදනාත් ලැබෙනවා. දැන් සමහර අකුසල ප්‍රතිසන්දික අසුරයෝ ප්‍රේතයෝ ඉන්නවා. ඒ අයට ප්‍රවෘත්ති විපාක වශයෙන් යම් යම් කාලවලදී සැප විපාකත් ලැබෙන අවස්ථාවන් ගැන සඳහන් වෙනවා. මනුෂ්‍ය ලෝකයේහි කුසල ප්‍රතිසන්දියක් ලැබෙන්නේ කුසල විපාක ප්‍රතිසන්දිය. මිනිසෙයින්ටත් ප්‍රවෘත්ති විපාක හැටියට සැප දුක් දෙකම කුසල අකුසල කර්මවල විපාක දෙකම අත්විඳින්නට ලැබෙනවා. කාමාවචර දෙවිවරුන්ටත් ඒ විදිහයි. අන්න ඒක තමයි භාගතුන් වහන්සේ වදාළේ කළු සුදු විපාක ඇති කරන කළු සුදු කර්ම තියෙනවායි කියලා. මනුෂ්‍ය ලෝකේ ඊළඟට කාමාවචර සදෙව්ලෝ වල ඇතැම් പ്രേත අසුරීන්ට සැප දුක් විපාක දෙකම ලැබෙනවා. කුසල අකුසල කර්ම විපාක දෙකම මිශ්‍රව ලැබෙනවා. ඒ වාරවලදී මාර්ගයෙන් ඇතැම් වාකාලවලදී කුසල විපාක වාර මතුවලා කුසල විපාක ලැබෙනවා. සමහර කාලවලදී අකුසල විපාක වාර මතුවලා අකුසල විපාක හැටියට දුක් වේදනා ලැබෙනවා. තවත් කර්ම කොටසක් තියෙනවායි කියවනේ කළු විපාක ඇති කරන කළු කර්මත් සුදු විපාක ඇති කරන සුදු කර්මත් කළු සුදු විපාක ඇති කරන කළු සුදු කර්මත් ප්‍රහාණය පිණිස පවතින කර්ම කොටසකුත් තියෙනවායි කියවනේ. අන්න ඒ කර්ම කොටස අර කර්ම රැස්වීම ප්‍රහාණය සඳහා හේතු වෙනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගයට සංග්‍රහ වෙන බෝධිපාක්ෂික ධර්මයි. යම්කිසි කෙනෙක් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරනවායි කියලා කියන්නේ අර කළු සුදු විපාක ඇති කරන කළු සුදු මිශ්‍ර විපාක ඇති කරන සියලුම කර්මයන් ශේවීම පිණිස කටයුතු කරන නැත්නම් උත්සාහවන්ත වෙනවයි කියන එකයි. ඉතින් කළු සුදු මිශ්‍රය කියලා කිව්වේ ඒ ඒ වාරවලදී ඇතැම් වෙලාවකට අකුසල විපාක ලැබෙනවා. ඊළඟට විපාක වාරේ වෙනස් වෙනකොට කුසල විපාකේ ඉදිරිපත් වෙලා සැපගෙන දෙන ඔන්න විදිහට තමයි මේ කර්ම විපාක ලැබීම සිද්ධ වෙන්නේ. ඒ අනුව බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කර ගැනීම කර්ම නිරෝධයේ පිංස පවතින ප්‍රතිපදාවයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. තවදුරටත් පැහැදිලි කළා භාග්‍යතුන් වහන්සේ මේ විදිහට එතිකෝ භික්කවේ දේශිතංගෝ මායා පුරාණං කම්මං මහණෙනි ඔබ වහන්සේලාට තථාගතයන් වහන්සේ විසින් පැරණි කර්මය ගැන දේශනා කරලා දුන්නා. නැත්නම් දේශනා කරලා වදාලා. ඒ වගේම නව කර්මය අලුත් කර්මය ගැන දේශනා කළා. කර්ම නිරෝධය නිවන ගැන දේශනා කළා. කර්ම නිරෝධයට පමුණුවන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දේශනා කළා. මහණෙනි ශ්‍රාවකයන්ට අනුකම්පා කරන හිතයිසී වූ ශාස්ත්‍රඥ වහන්සේ නමක් විසින් ශ්‍රාවකයන්ට අනුකම්පාවෙන් යමක් කළ යුතු නම් තථාගතයන් වහන්සේ විසින් එය සිද්ධ කරලා දීලා තියෙනවා. මහණෙනි ওই රුක්මුල් සේනාසන තියෙනවා. ඒ වගේම විවේකස්ථාන තියෙනවා. ඒ නිසා සමත විදර්ශනා වැඩිම වශයෙන් ධ්‍යාන වඩන්න. ප්‍රමාද වෙන්න එපා. පසුව ඉපිලිසර වෙන්න එපා. මේකයි තථාගතයන් වහන්සේගේ අනුශාසනාව කියලා භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිබඳවත් අවසානයේට වදාලා. ඉතින් අනේ කාරණයෙන් තේරුම් ගන්න තියෙන්නේ එහෙමනම් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අපට සසර පිළිබඳව තේරුම් ගත යුතු සෑම දෙයක්ම අවබෝධ කරගත යුතු වන සෑම කාරණයක්ම වදාarලා තිබෙනවා දේශනා කරලා තියෙනවා ඊළඟට මේ සංසාරික දුකින් නිදහස් වෙන්න උවමනා කරන ප්‍රතිපදා පිළිබඳවත් निराවුල්ව දේශනා කරලා තිබෙනවා එහෙමනම් අපි සෑම දිනා විශ්ීම කළ යුතුව තිබෙන්නේ නුපමාව අප්‍රමාදීව මේ සංසාරික ගැටලුව විසඳා ගැනීම සඳහා වෑයම් කරන එකයි උත්සාහවන්ත වෙන එකයි. මොකද අපිට මීටත් වඩා සුදුසු හොඳ අවස්ථාවක් ලැබීම ගැන හිතන්නට අමාරුයි. එන්න එන්නටම ලෝකයේ පැවැත්මක් විෂම වේගන යනවා. ඒ වගේම දැන් අපේ මේ ජීවිතය ගත්තාමත් මොහොතක් මොහොතක් වාසා ආවිස ගෙවිගෙන යනවා. ඊළඟට උදා වෙන ජීවිතය ගැන අපි කවුරුවත් කියන්න දන්නේ නැහැ. ඒක නිසා Tamanට ධර්මයේ හැසිරීලා සංසාරික දුකින් නිදහස් වෙන්නට අවස්ථාව ලද මේ මොහොතේ අපි නිෂිපයෝජන අරගෙන අප්‍රමාදීව මේ සංසාරික ගැටලුව निराකරණය කර ගන්නට මහන්සි ගන්න ඕන. අඩුම තරමින් ප්‍රථම මාර්ග ඵලයන් හෝ උපදවා ගත්තොත් සෝතාපට්ටි ඵලයට හෝපත් උනොත් ඒ ශ්‍රාවකයාට විශාල අශ්‍ර ශීලක් තියෙනවා. මොකක්ද අශ්‍ර ශීල? ඒ ශ්‍රාවකයන් වහන්සේ සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච ශ්‍රාවකයන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ඒකාන්ත වශයෙන්ම පිහිටක් ලැබපු කෙනෙක්. ආයි ධර්ම අවබෝධයට තවත් කෙනෙකුගේ විශේෂ උනන්දු කරවීමක් නැත්නම් මඟ පෙන්වීමක් මෙහෙවීමක් අවශ්‍ය කෙරෙන්නේ නැහැ. ශාස්ත්‍රෝන් වහන්සේගේ උතුම් බුද්ධ වචනේ අවබෝධ කරගෙන සිටින නිසා ඉදිරි මාර්ගඵලත් Tamanටම Tamanගේ උත්සාහයේ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණ ආදී කාරණාත් උපකාරී කරගෙන සම්පූර්ණ කරගන්න පුළුවනි. ඒ වගේම ප්‍රතිමඵලයට පත්වෙච්ච ආර්යයන් වහන්සේ නැවත සතර අපායටපත් වෙන්නේ නැහැ. ඒ වගේම ආත්ම භාව හතක් ඇතුළත අනිවාර්යයෙන්ම මේ කාම ධාතුවෙන් නිදහස් වෙනවා. කාම ධාතුවේහි ආත්ම භාව හතකට වඩා කොහොමදවත් උපදින්නේ නැහැ. භාවයකදීම සංසාරික දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නට සමත් වෙනවා. ඉතින් ඒ අවස්ථාව අපට ලැබෙන්නේ මේ බුද්ධ ශාසනයක් සම්මුඛ වෙලා සද්ධර්ම ශ්‍රවණින් ලැබෙන කාලයකදී. ඒක නිසා අපි සෑම දිනාම මේ කර්මයන් ශේවී කිරීම පිණිසම වෑයම් කරන්නට ඕන උත්සාහ කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා රහතන් වහන්සේ පිළිබඳව සඳහන් කරන්නේ කොහොමද? පුඤ්ඤ පාප පහීනස්ස නති ජාගරතෝ භයං කියලා. රහතන් වහන්සේ පින්පව් දෙකම ප්‍රහාණය කරලායි තියෙන්නේ. පින් රැස් කිරීමකුත් නැහැ, පව් රැස් කිරීමකුත් නැහැ. අන්න ඒකයි කර්ම නිරෝධය කියලා අදහස් කරන්නේ. අවිද්‍යා තෘෂ්ණා දෙක තියෙන තාක් කාලම අර පුණ්‍ය විපාක හා අකුසල විපාක ජනිත වෙන ආකාරයට කර්ම රැස් වීම සිද්ධ වෙනවා. රහතන් වහන්සේට හිතේ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම අභාවයට නිරෝධයටපත් වෙලා තියෙන නිසා නැවත අර කුසල විපාක හෝ අකුසල විපාක ඇති වෙන ආකාරයට කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි එහි අදහස. ඒ නිසා අන්නේ කර්ම නිරෝධයේ පිනිෂ අපි සෑම දෙනා විසින් බෝධිපාක්ෂික ධර්ම දියුණු කර ගැනීම තමයි මේ ජීවිතය තුළ අප්‍රමාදීව සිදු කළ යුතු වෙන්නේ. අනතුරුව භාග්‍යතුන් වහන්සේ වදාලා සප්පාය සූත්‍රය නමින් නිබ්බාන සප්පායං වූ භික්කවේ පටිපදං දේශිස්සාමි තං සුනාත සාදුකම් වනසිකරෝත භාසිස්සාමි කියනුවෙන් අදහස් කෙරුණේ මහණෙනි තථාගතයන් වහන්සේ වහන්සේලාට නිබ්බාන සප්පාය නිවනට උපකාරී වෙන නැත්නම් නිවනට පිටිවහල් වෙන ප්‍රතිපදාව දේශනා කරනවා. එය හොඳට අහන්න, හොඳට මෙනෙහි කරන්න. මොකක්ද නිවනට පිටිවහල් වෙන උපකාරී වෙන ප්‍රතිපදාව. ඔව්. ඔව් මොකක්ද මධ්‍යම ප්‍රතිපදාව? ඔව් දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙන ආකාරයක් ගැන හිතන්න බලන්න. කොහොමද? ඔව් සීල සමාධි ප්‍රඥා වශයෙන් උත් ගන්න පුළුවන්. තවත් විදිහක් සලකන්න බලන්න. දැන් බලන්න මේ පින්වතුන්ලා යම් කිසි රූපයක් දකින්න ඇහි. මොකක් හරි රූපයක්. ඒ රූපේ පිළිබඳ ඒ දකින්නක තැනැත්තා කල්පනා කරනවා මේ රූපේ බොහොම ලස්සනයි. හොඳයි. මේ රූපේ මට අයිති කරගන්න තියෙනවා නම් බොහොමත්ම හොඳයි ආදී වශයෙන් කියලා කල්පනා කළොත් එසේ කල්පනා කිරීම ආර්ය ශ්‍රාංගික මාර්ගයට අයිති වෙනවද? අන්න. එතකොට ඒ දැනත්තා ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් බැහැරවයි සිතන්නේ මේ රූපේ නිට්ටයයි ශපයි ආත්මයි ආදී වශයෙන් කියලා වර්ධවා හිතනකොට ඒ තැනත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කල්පනා කරනවා නෙවෙයිනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැරවයි කල්පනා කරන්නේ. එහෙමනම් කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කල්පනා කරන්නේ? අන්න හරි අන්න හරි එහෙනම් නිබ්බාන සප්පාය ප්‍රතිපදාව නිවන් දැකීම පිණිස උපකාරී වෙන ප්‍රතිපදාව කියලා කිව්වහම ඉන් අදහස් වෙන්නේ මොකද්ද? ඉද වික්ක වේ භික්ඛු චක්කුං අනිච්ඡන්ති පස්සති. භාගිතුන් වහන්සේ වදාළ මහණෙනි මෙහි භික්ෂුව ඇස අනිච්චයි කියලා දකිනවා. රූපානිච්ඡාන්ති අනිච්ඡාති පස්සති. ඇහැට පේන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ රූප සියල්ලම අනිත්‍යයි කියලා දකිනවා. චක්කු විඥානං අනිච්ඡාන්ති පස්සති. ඇහැ නිසා පහළ වෙන සිත අනිත්‍යයි වෙනස් වෙන සුළුයි කියලා දකිනවා. චක්කු සම්පස්සෝ අනිච්ඡෝති පස්සති. ඇහැ නිසා ඇති වෙන ස්පර්ශය අනිත්‍යයි වෙනස් වෙන සුළුයි කියලා දකිනවා. චක්කු සම්පස්සේ නිසා ඇතිවන්නා වූ සැප දුක් උපේක්ෂා වේදනා මේවත් අනිත්‍යයි කියලා දකිනවා. ඔන්න ඔය විදිහට ඇහැ හැට පේන රූප, චක්කු විඥානය, ඊළඟට ඇහැ මුළු සිදුවන ස්පර්ශය, ඇහැ මුළු ඇතිවන ස්පර්ශය නිසා හටගන්නා සැප දුක් උපේක්ෂා වේදනා මේ සියල්ලම අනිත්‍යයි කියලා දකිනවා. එසේ විදර්ශනා වඩනකොට යෝගාචරයන් වහන්සේ තුළ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් විදර්ශනා වඩන්න නම් සිල්වත් වෙන්නට ඕනනේ. ඊළඟට විදර්ශනා වැඩිම තුලත් යම්සි විදිහක චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. මේ මොහොතේ නීවරණ ධර්ම සංසිඳිලා ගිහිල්ලා කුසල ධර්මයන් තුල සිත පිහිටීම වශයෙන් යම් සමාහිත බවක් එකඟ භාවයක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමාධියක් ගැඹුරට ඇති කරගෙන ඒ සමාධිය පාදක කරගෙන අනිත්‍ය සංඥා වැඩිම කරන්නත් පුළුවන්. එතකොට බලන්න මේ ඇහ කන නාසය දිව ශරීරයේ මනස අනිත්‍යයි කියලා විදර්ශනා කරන මොහොතේ ඒ යෝගාචරයන් වහන්සේ නැත්නම් යෝගාචර පින්වතා ආර්ය ශ්‍රාංගික මාර්ගේ සම්පූර්ණ කරමින් ඉන්නේ. ඊළඟට නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට උපකාරී වෙන ප්‍රතිපදාවක් සම්පූර්ණ කරමින් ඉන්නේ. එතකොට දැන් බලන්න මේ පින්වතුන්ලට බොහොම පහසු දෙයක් නේ. එච්චර දුර යන්න ඕනේ ගමනක් නෙමෙයි. ඒ කියන්නේ Tamanට නිරන්තරයෙන්ම පුළුවන් නම් මේ ඇහැ අනිත්‍යයි. ඇහැට පේන රූප අනිත්‍යයි. චක්කු විඥානය අනිත්‍යයි. ඇහත් රූපය චක්කු විඥානය සම්බන්ධ වීමෙන් ඇතිවෙන චක්කු සංපස්සේ අනිත්‍යයි. චක්කු සංපස්සේ නිසා හටගන්නා සැප දුක් උපේක්ෂා වේදනා අනිත්‍යයි කියලා නුවණින් දකින්න එතකොට අර නිබ්බාන සප්පාය පටිපදාහි නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කිරීම පිණිස හේතු වන උපකාරී වෙන ප්‍රතිපදාව තුළ තමන් සිටිනවා නිරන්තරයෙන්ම. ඒක හින්දා අනුපුරුද්දක් වශයෙන් අපි සෑම දිනම ඇති කරගනිමු. මේ හැකනාශයේ දිව ශරීරයේ මනස නිතර අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම පුරුද්දක් හැටියට ඒ වගේම විදර්ශනා භාවනාවක් හැටියට වඩන්නට පුහුණු කරන්නට මහන්සි ගන්න ඕන. ඊළඟට හැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට ආරමුණු වන ධර්මතා මේවත් අනිත්‍යයි කියලා නුවණින් දකින්නට නිරන්තරයෙන් පුරුදු පුහුණු කර ගන්නට ඕනේ. ඇස කන නාසය දිව ශරීරයේ මනස මුල පහළ වෙන සිත් චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මේවත් නිරන්තරයෙන් අනිත්‍යයි කියලා නුවණින් සලකන්නට නුවණින් මෙනෙහි කරන්නට පුරුදු වෙන්න ඕන. ආයතන හය මුල් පහළ වෙන ස්පර්ශය, ඒ ස්පර්ශය නිසා ඇතිවන වේදනා, අනිත්‍ය වශයෙන් දකින්නට පුරුදු පුහුණු කරන්නට ඕන. එසේ නුවණින් සලකනවා නම් විදර්ශනා වැඩිමෙහි යෙදෙනවා නම් මේ යෝගාවචරයා අත යෝගාවචරයන් වහන්සේ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට පිහිටවන්නා වූ උපකාරී වන්නා වූ ප්‍රතිපදාව තුලයි වාසය කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි වඩමින් සිටින්නේ ඊළඟට මුල් සූත්‍රය අනුව කම්ම සූත්‍රය අනුව කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩමින් සිටිනවා පුරුදු පුහුණු කරමින් ඉන්නවා ඔය විදිහටම භාග්‍යතුන් වහන්සේ වදාලා යම් යෝගාවචර පින්වතෙක් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස දුකක් හැටියට දකිනවනම් රූප ශබ්ද ගන්ධ රාශී ස්පර්ශ ධර්ම දුකක් හැටියට දකිනවනම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මූල පහළ වෙන සිත් දුකක් හැටියට දකිනවනම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මූල පහළ වෙන ස්පර්ශය දුකක් හැටියට දකිනවනම් ඒ ස්පර්ශය නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා විඳීම් දුකක් හැටියට දකිනවනම් ඒ සත්පුරුෂයා නිබ්බාන සප්පාය ප්‍රතිපදාව තුලයි වාසය කරන්නේ. නිවනට හේතු වන්නා වූ ප්‍රතිපදාව තුලයි වාසය කරන්නේ. එතකොට මුල් සූත්‍රය අනුව කම්ම සූත්‍රය අනුව කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාවයි වඩමින් සිටින්නේ. එතකොට මේ පින්වතුන්ලාට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් එහෙමනම් කුසල කුසල කර්ම අභාවයට නිරෝධයට පමුණවන්න නම් කුමක්ද කළ යුත්තේ කියන එක ආයතන 6 ආයතන වලට මුල් වෙන අරමුණු යොමු වෙන අරමුණු ආයතන 6 මුල්ව පහළ වෙන ස්පර්ශය වේදනාදී ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එහි යථා ස්වභාවය දකමින් විදර්ශනා වැඩිම තමයි මේ කර්මයන් ශ්‍රේ කිරීම සඳහා කළ යුතු වෙන්නේ. සමත විදර්ශනා දෙකම සම්පූර්ණ වෙන්නට ඕන. සමත විදර්ශනා දෙක සම්පූර්ණ වෙනකොට සමාධි ඉන්ද්‍රියත් කියන්නේ නැත්නම් සමාධි ශික්ෂාවත් ප්‍රඥා ශික්ෂාවත් දෙකම සම්පූර්ණ වෙනවා. ඒ දෙක සම්පූර්ණ කර ගැනීම සඳහා පාදක වෙන්නේ සීලයයි. අන්න එතකොට සීල සමාධි ප්‍රඥා තුනේම වැඩිම සිද්ධ වෙනවා. අනතුරුව අදාලා තතිය සප්පාය සූත්‍රයේ හැටියට නැවතත් වදාවා භාගිතුන් වහන්සේ වදාලා මහන්නේ තථාගතයන් වහන්සේ නිවනට පිටිවහල් වන්නා වූ ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරනවා මොකක්ද මහණෙනි මෙහි වික්ෂුව ඇස අනාත්මයි කියලා දකිනවනම් ඇහැට පේන රූප අනාත්මයි කියලා දකිනවනම් චක්කු විඥානය ඇහැ නිසා පහළ වෙන ස්පර්ශය ඒ ස්පර්ශය නිසා ඇති වෙන සැප දුක් උපේක්ෂා වේදනා අනාත්මයි කියලා දකිනවනම් ඒ යෝගාවචර පින්වතා නැත්නම් යෝගාවචරයන් වහන්සේ සම්පූර්ණ කරමින් සිටින්නේ කුමක්ද නිවනට පිටිවහල් වන්නා වූ ප්‍රතිපදාවයි කන, නාසය, දිව ශරීරයේ මනස කියන මේ ආයතන හයම ආයතන හයට යොමු වෙන අරමුණු ආයතනත් අරමුණුත් නිසා ඇති වෙන සිත් ආයතන මුල් ඇති වෙන ස්පර්ශය ඒ ස්පර්ශය නිසා ඇති වෙන සැප දුක් උපේක්ෂා වේදනා මේ සියල්ලම අනාත්මයි කියලා මනාව අවබෝධයෙන් දකිනවා නම් යෝගාචරයන් වහන්සේ නිවනට හේතු වන්නා වූ පිටුවහල් වන්නා වූ ප්‍රතිපදාවයි සම්පූර්ණ කරමින් සිටින්නේ කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඒකෙන් තේරුම් ගතිය යුත්තේ එහෙමනම් මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමෙන් තොරව නිර්වාණය සාක්ෂාත් කරගන්නට බැහැ කියන එක. ඒ නිසා නිවන් දකින්න කැමති සත්පුරුෂ සෑම දෙනා විසින්ම වඩ වඩාත් පුරුදු පුහුණු කළ යුතු වන්නේ කුමක්ද? අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන කියන මේ ත්‍රිවිධානුපස්සනාවන්. මොකද ඒකට හේතුව මේ පොහොදුන් ශක්තියෙන් තුළ තිබෙන්නා වූ විපරීත දෘෂ්ටිය දුරු කර ගැනීම සඳහා යථාභෝධය ඇති කර ගැනීම සඳහා වැඩි යුතු වෙන්නේ පුරුදු පුහුණු කළ යුතු වෙන්නේ මේ ත්‍රිවිධානුපස්සනාවන්. පොහොදුන් සත්‍යය වැඩි හරියම අනිත්‍යදී නිට්ටය වශයෙන් වර්ධවා ගන්නවා. දුක සැප වශයෙන් වර්ධවා ගන්නවා. අනාත්මදී ආත්ම වශයෙන් වර්ධවා ගන්නවා. අසුබදී සුබ වශයෙන් වර්ධවා ගන්නවා. ඉතින් අන්න ඒක නිසා තමයි මේ පොහොදුන් සත්‍යය බයක් සැකක් නැතුව තා භයානකෝ මේ සංසාරයේ සැරිසරාගෙන යන්නේ නේ. ඒ කියන්නේ අපි හිතමු දැන් සොර සතුරන් ගහන ඊළඟට ඡණ්ඩ වන සතුන් ගහන නොයෙක් විදිහේ වන දුර්ග ගිරි දුර්ග තියෙන ඊටාම දුෂ්කර මාර්ගයක් සහිත කැලෑබද ප්‍රදේශයක් තියෙනවා. ඉතින් මේ පලාතේ නැත්තම් ප්‍රදේශයේ තියෙන අන්තරාය ගැන දන්නවා නම් කිසි කෙනෙක් ඒ පාරේ යනවද? යන්නේ නැහැ. ඒ පාරේ යතොත් යන්නේ අන්තරායන් ගැන නොදන්නා කෙනෙක්. අන්න ඒ වගේ තමයි මේ පුහුදුන් සත්‍යෝ සංසාරේ සැරිසලා යන්නේ. කියන්නේ ඒක පැත්තකින් වැටුනොත් නිරේ පහළ වෙන්නේ, තවත් පැත්තකින් වැටුනොත් තිරිසං අපායේ පහළ වෙන්නේ. එහෙමත් නැත්නම් പ്രേත ලෝකේ, අසුරනිකායේ, මනුෂ්‍ය ලෝකේ උනත් නොයේ කාහනු භාවල අඳගුරු බිහිරිවා බාධිත උපදින්න පුළුවන්. නොඑක් විදිහේ දුක් විපාකයන්ට භාජනය වෙන්න පුළුවන්. සුගතියක උපන්නත් කෙටි කලකින් නැවතත් මේ සතර අපාය උපදින්න පුළුවන්. මෙන්න මේ වගේ අන්තරායකර තත්ත්වයක් තමයි පොහුදුන් සත්‍යීන්ට මේ සංසාරයේහි සැරිසරන තාක්කල් තිබෙන්නේ. ඊළඟට නොඑක් විට ජාති ජරා ව්‍යාධි මරණ හැඬීම් වැළපීම් දුක් දුම්නස් වලින් පහර ලැබමින් තමයි මේ සසර සැරිසරාගෙන යන්නේ. ඉතින් මෙපමණ පොතෙක් ආදීනව තිබුණත් පොහුදුන් සත්‍යීන්ට ඒවායේ ආදීනව ගැන වැටහීමක් ඇත්තේ නැහැ. අර තමන්ගේ තිබෙන අයෝනිසෝ මනසිකාරය නැත්තම් අවිද්‍යාව මෝහය නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීම තුළින් මතු කළා දුන්නේ අර මෝහය නැති කරගන්න ආකාරයයි. අයෝනිසෝ මනසිකාරයේ දුරු කළා යෝනිසෝ මනසිකාරයට පත් වෙන ආකාරයයි. ඊළඟට අයතහව බෝධිය දුරු කරලා යතහව බෝධිය ඇති කරගන්න ආකාරය. ඉතින් අන්න ඒක නිසා අපි සෑම දිනමත් තරීම අදිෂ්ඨාන තබා ගන්නට ඕන. නිරන්තරයෙන්ම තමන්ගේ මේ ඇහ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන 6 අනිත්‍ය වශයෙන් වහා හටගෙන බිඳී යන ධර්ම හැටියට දකින්න ඕන. ඊළඟට මේ ආයතන 6 දුකටම වස්තුවක් හැටියට දකින්න ඕන. මේ ආයතන 6 තමාගේ නොවේ කියලා දකින්න ඕන. ඉතින් තමාගේ නොවේ කියලා දැකීම සඳහා අපකාරී වෙනවා කම්මසූත්‍රයේ තිබෙන කාරණා. මේ ඇහ කන නාසය දිව ශරීරයේ මනස මේවා අපිට ඕන හැටියට අපි විශ්ින් හදාගත්තා. නෑනේ අපි විශ්ෙන් හදාගත්තා නම් මේව වෙනස් වෙන්නේ නැති වෙන්න දුකට අයත් නොවන විදිහට හැමදාම සදාතනිකව පවතින හැටියට හදා ගන්නවා නේද තමන් කැමති ඒ විදිහනේ ඉතින් තමන් එහෙමනම් මේ හැකන්නාසේ දිය ශරීරයේ මනස හදලා නැහැ ඒ කියන්නේ අපි උපන්නයින් පස්සේනේ දාන්නේ කොහෙද උපන්නේ කවුද මව්පියෝ කවුද ඥාතීන් කොයි විදිහේ සබ සම්පත් අපිට තියෙන මේ සියල්ලම දාන්නේ උපන්නායින් පස්සේ ඉතින් දැන් අප විසින් මේ සියල්ල හරිගස්සා ගත්තා නම් හදාගත්තා නම් හැමදෙනාම ශක්විති සම්පත් ලැබෙන විදිහටම තමන්ගේ ජීවිත පැවැත්ම හදා ගන්නවා. ඉතින් අපිට ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් එහෙනම් මේ ජීවිත පැවැත්ම තමා විසින් හදාගත්තු එකක් නෙමෙයි තමා ශාන්තික දෙයක් නෙමෙයි තමාට අයිති දෙයක් නෙමෙයි පුරාණ කර්මයේ විසින් හදා දීපු ඵලය කියලා තේරුම් ගත්තාම අන්න අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම පහසු වෙනවා ඊළඟට බලන්න දැන් කලින් කලට ශප විපාක ලැබෙනවා කලින් කලට දුක් විපාක ලැබෙනවා සැප විපාක ලැබිච්චාම අපි කැමති වෙනවා ඒ සැප විපාක කොටස දිගටම තියාගන්න නමුත් අපිට එහෙම ලැබෙනවද ලැබෙන්නේ නැහැ අපිට ඒක ටිකක් ලැබෙන්නේ නැහැ අර විපාක වාරයේ තියෙන තාකල් අපිට සැප විපාක ලැබෙනවා සැප වේදනා ලැබෙනවා පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගන්න සැප වේදනා ගැන අදහස් කළේ එතකොට ඒ කර්ම විපාක වාරේ වෙනස් වෙනකොට ලැබිච්ච සැප වේදනා වෙනස් වෙලා ගිහිල්ලා දුකටපත් වෙනවා. දුකක් ඇති වෙච්චහම අපි කැමති ඉක්මනින් මේ දුක ඉවත් කර ගන්න, අයින් කර ගන්න තමයි අපි මහන්සි ගන්නෙ. නමුත් අපි කැමති වෙච්ච ඵලියට අපට ඕන වෙච්ච ඵලියට ඇතැම් වෙලාවල් වලදී මේ දුක් වේදනා දුරු කර ගන්න බෑ. මොකද ඒකට හේතුව ඒක විපාක වාරය නිසා අර කර්ම විපාක විපාක දෙන තාක්කල් අපට දුක දුරු කර ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් අනේ කාරණේනොත් තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් අපේ මේ ජීවිත පැවැත්ම අනාත්ම වූ, තමන් සන්තක වූ, තමාගේ වශයෙන්හි නොපවතින මමයි කියලා සලකන්න බැරි හේතුඵල වශයෙන්ම සකස් වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම රූප ධර්ම පරම්පරාවක් කියලා වටහා ගන්න පුළුවන්. අන්න ඒ අවබෝධය Taman තුල වඩා තහවුරු කරගන්න මහන්සි ගන්න ඕනේ. කියන්නේ අපි දිනයක් දිනයක් වාසාම බලාපොරොත්තු වෙන්නට ඕන නැත්නම් වෑයම් කළ යුත්තේ තමන්ගේ ජීවිත පැවැත්ම තමා ශාන්තක නොවූ හේතුඵල වශයෙන් හටගත් නාම රූප ධර්ම පරම්පරාවක් හැටියටම වඩාත් ස්ථිර සාර ලෙස දැක ගැනීමටයි. අන්න ඒ අවබෝධය තුල ක්‍රමක්‍රමයෙන් අර කර්ම ශේවීම සිද්ධ වෙනවා. කර්ම රැස්වීම වෙනුවට කර්ම ශේ වෙන පැත්තට සිත සකස් වෙනවා. තවදුරටත් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට වදාලා චතුත්ථ සප්පාය සූත්‍රයේහි නිබ්බාන සප්පායං වූ භික්කරේ දේශිස්සාමි පටිපදාන් දේශිස්සාමි මහණෙනි නිවන්නට පිටිවහල් වන්නා වූ ප්‍රතිපදාවක් දේශනා කරන්නෙමි ඒක හොඳට අහන්න කියලා භාගතුන් වහන්සේ වදාලා මහණෙනි ඔබ වහන්සේලාට මේ ඇස ගැන මොකක්ද හිතෙන්නේ ඇස ස්ථිරයිද නිට්ටයයිද නැත්නම් අනිත්‍යයිද ස්වාමීනි අනිත්‍යයි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා මහණෙනි යමක් අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් මේක සැපක්ද දුකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ නැවත ප්‍රශ්න කළා. යමක් අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් මේක දුකයි ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වීම නම් එහි ස්වභාවය ඒ මම හෝ මාගේ හෝ මාගේ ආත්මය වශයෙන් දකින්න සුදුසුද කියලා ප්‍රශ්න කළාම වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්න. එහෙම දකින්න සුදුසු නැහැ ස්වාමීනි කියලා. ඔය විදිහටම රූප චක්කු විඥානේ චක්කු සම්පාස්සේ චක්කු සම්පාස්සේ නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා මේ සෑම දෙයක් පිළිබඳව භාගිතුන් වහන්සේ ප්‍රශ්න කළා. මහණෙනි මේ ධර්මතා නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි කියලා වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. යමක් අනිත්‍ය නම් මේක සැපක්ද දුකක්ද කියලා නැවතත් ප්‍රශ්න කළාම ස්වාමීනි අනිත්‍ය මේ සියල්ල දුකක් කියලා වික්ෂුන් වහන්සේලා වදාලා. අනිත්‍ය දුක මේ සියල්ල මම හෝ මාගේ හෝ මාගේ ආත්මය වශයෙන් සලකන්න සුදුසුදයි කියලා ප්‍රශ්න කළාම එසේ සුදුසු නැහැ ස්වාමීනි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. භාග්‍යවතුන් වහන්සේට වික්ෂුන් වහන්සේලා පිළිතුරු වශයෙන් වදාලා. ඔය විදිහටම භාග්‍යවතුන් වහන්සේ කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන 6 ගැනම මේ එකින් එක එකින් එක ප්‍රශ්න කළා ඒ සියල්ලම නිට්ටයද අනිත්‍යද වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි ඒ සියල්ලම අනිත්‍යයි අනිත්‍ය වූ දේ සැපක්ද දුකක්ද කියලා ප්‍රශ්න කළාම පිළිතුරු දුන්නා ස්වාමීනි අනිත්‍ය වූ දේ දුකටයි අයිති වෙන්නේ අනිත්‍ය වූ දුක් වූ දේවල් මම හෝ මගේ හෝ මගේ ආත්මයේ වශයෙන් සලකන්න සුදුසුද කියලා ප්‍රශ්න කළාම වදාලා වික්ෂුන් වහන්සේලා පිළිතුරු වශයෙන් වදාලා ස්වාමීනි මේ කිසිවක් මම හෝ මගේ හෝ මගේ ආත්මයේ වශයෙන් සලකන්න සුදුසු නෑ. ඒ කිසිවක් මම හෝ මගේ හෝ මගේ ආත්මය නොවේ කියලා පිළිතුරු දුන්නා. ඒ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් එහෙමනම් මේ මෙතෙක් කාලයක් අපි සෑම දිනාම සසර දුක් විඳගෙන ඇවිත් තියෙන්නේ මෙන්න මේ අවබෝධය අප තුළ හරි හැටියට නොපිහිටුවාගත්තු නිසායි. ඇස කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇහැ මුල්ල පහළ වෙන සිත් ඊළඟට කන නාසය දිව ශරීරයේ මනස මුල්ල පහළ වෙන සිත් ඒ ආයතන මූල ඇති වෙන ස්පර්ශය ස්පර්ශය නිසා හට ගන්නා වේදනා මේ සියල්ල අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මනාව අවබෝධ නොකළ නිසා තමන්ගේ නොවනදී තමන්ගේයි කියලා වරදවාගත්තු නිසා තමයි අපි සෑම දිනම එපමණ කාලයක් සසර දුක් විඳගෙන ඇවිත් තියෙන්නේ. ඉදිරියටත් සංසාරයේ දුක් විඳිනවා නම් දුක් විඳින්න සිද්ධ වෙන්නේ මේ අවබෝධය තමන් තුළ නැතිකම නිසා. ඒ නිසා යම් කිසි කෙනෙක් සසර දුකට බිය වෙනවා නම් සසර දුක අකමැති වෙනවා නම් වෙන කරන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. කළ යුතුව තිබෙන්නේ මේ සංස්කාර ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මනාව අවබෝධ කර ගැනීමයි. භාග්‍යවතුන් වහන්සේලා දාලා අන්න ඒ විදිහට යථා ස්වභාවය දකින්නා වූ නුවණැති භික්ෂුව යෝගාවචර භික්ෂුව ඇස කෙරෙහිත් කලකිරෙනවා කන කෙරෙහිත් නාසය දිව ශරීරයේ මනස කෙරෙහිත් කලකිරෙනවා රූප ශබ්ද ගන්ධ රාශි ස්පර්ශ ධර්ම කෙරෙහිත් කලකිරෙනවා ඇහ කන නාසය දිව ශරීරයේ මනස මුල් පහළ වෙන සිත් පිළිබඳවත් කලකිරෙනවා. ඇහැ කනනාසය දිව ශරීරයේ මාංශ මුල්ව ඇතිවෙන ස්පර්ශය ගැනත් කලකිරෙනවා. ඒ ස්පර්ශය නිසා හටගන්නා සැප දුක් උපේක්ෂා වේදනා ගැනත් කලකිරෙනවා. කලකිරුණොත් මොකද වෙන්නේ? ඔව් කලකිරුණොත් කලකිරන දෙෙහි ඇලෙන්නේ ඇලෙන්නේ නැත්තම් කෙලසුන්ගෙන් සිත මිදෙනවානේ. තවත් විදිහකින් කියනවා නම් කලකිරීමේ කියලා කියන්නේ විදර්ශනා මාර්ගයයි. විදර්ශනා මාර්ගය නිසා ඊළඟට අර ලෝකෝත්තර මාර්ගයටපත් වෙනවා. ලෝකෝත්තර මාර්ගයටපත් උනායින් පස්සේ මාර්ග සතර සම්පූර්ණ වීමෙන් ඵල සතරත් සම්පූර්ණ වීමෙන් නික්ලේශී තත්ත්වයටපත් වෙනවා. නික්ලේශී තත්ත්වයටපත් වෙච්ච රහතන් වහන්සේ දාන්නා අරහත්ත්වයේ සඳහා වෙන කරන්න දෙයක් නැහැ. දැන් මේ සියල්ල සම්පූර්ණයි. නැවත උපතක් නැහැ කියලා. ඉතින් අන්න ඒ රහතන් වහන්සේ කර්ම නිරෝධේ සාක්ෂාත් කරලා කර්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණ කිරීම තුළින් කර්ම නිරෝධය සාක්ෂාත් කරලා ඒ නිසා නැවත ප්‍රතිශාන්තියක් ලැබෙන්නේ මොකද හේතුව අවිද්‍යා තණ්හා ආදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කිරීම නිසා අවිද්‍යා මූල සකස් වෙන සංස්කාර කුසල කුසල කර්ම රහතන් වහන්සේට ඇත්තේ නැහැ. කුසල කුසල කර්ම සංඛ්‍යාත සංස්කාර නැති නිසා නැවත විඥානීය පිළිසිඳ ගැනීමක් වැස ගැනීමක් සිද්ධ වෙනවා. ආන්න. ඒකයි සංඛාර නිරෝධා විඥාන නිරෝධ. කුසල අකුසල කර්ම අභාවයට ගියාම විඥානයේ නැවත ප්‍රතිසන්දියක් වෙනස බැසගන්නේ නැහැ. විඥාන නිරෝධේ නාම රූප දෙකත් නිරුද්ධ වෙනවා. නාම රූප නිරෝධේ සලායතනත් නිරුද්ධ වෙනවා. සලායතන නිරෝධේ ස්පර්ශයත් නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරෝධේ වේදනා නිරුද්ධය නිරෝධ වීමත් සිද්ධ වෙනවා. වේදනා නිරෝධේ තණ්හාව තණ්හා නිරෝධේන උපාදානය උපාදාන නිරෝධේන භාවයත් භවයේ නිරෝධේන ජාති ජරා මරණ ආදී සියලු දුක් අස්කන්ධේ රහතන් වහන්සේට ප්‍රහීනයි නිරෝධයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නැවතත් අවස්ථාවකදී වික්ෂුන් වහන්සේලාගේ මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් විමසා වදාලා ඒ බව සඳහන් වෙන්නේ කිමත්ථිය කියන සූත්‍රයේදී. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසා වදාලා මහණෙනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ වහන්සේලාගෙන් මෙහෙම අහන්න පුළුවන්. ඒ කියන්නේ අන්‍ය ආගමික පැවිද්දෝ ඔබ වහන්සේලාගෙන් මෙහෙම අහන්න පුළුවන් මොකන්ද ආයස්මතුනි ඔබ වහන්සේලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේ කුමක් සඳහාද? ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාගෙන් පැවිදි ශ්‍රාවකයන් වහන්සේලාගෙන් අන්‍යාගමිකයින් අහන්න පුළුවන් අන්‍යාගමික පැවිද්දවා විමසන්න පුළුවන් ඔබ වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් බවට පත්ව සිටින්නේ කුමන අර්ථයක් සඳහාද කියලා. එතකොට කුමක්ද ඊට නිවැරදි පිළිතුර විය යුත්තේ? භාග්‍යවතුන් වහන්සේම පිළිතුර උගන්වා දුන්න වික්ෂුන් වහන්සේලාට මහණෙනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ඔබ වහන්සේලාගෙන් අර පළමු ප්‍රශ්නේ විමසුවොත් ඔබ වහන්සේලා ඒ පරිබ්‍රාජකයන්ට පිළිතුරු දිය යුත්තේ මෙන්න මෙහෙමයි. දුක්ඛසකෝ ආවසෝ පරිඥාය භගවති බ්‍රහ්මචර්යං වොස්සති පැවැත්නි මේ දුක පිරිසිඳ දැකීම සඳහායි පිරිසිඳ දැනීම සඳහායි භාග්‍යතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නේ කියලා මෙන්න මේ විදිහට පිළිතුරු දෙන්නයි කියලා වදාලා. ඒ පරිබ්‍රාජකයෝ නැවතත් විමසන්න පුළුවන් මෙහෙම. ඔය ඔබ වහන්සේලා පිරිසිඳ දකින්න ඕනේ කියන දුක මොකක්ද? අන්න එතකොට ඒ අයට මෙන්න මෙහෙමයි පිළිතුරු දිය යුත්තේ කියලා ඒ පිළිතුරත් වදාලා. දැන් මේ පිරිසිඳ දකින්නවා කියන්නේ මොකක්ද? පිරිසිඳ දැනීමයි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්නවා. පූර්ණ ලෙස අවබෝධ කරගන්නවා කියන එකයි. ඒකේ කාර්යයක් පිරිසිඳ දැකීම කියන එකට. එතකොට මේ පූර්ණ ලෙස අවබෝධ කරගන්නවායි කියලා ඒකෙන් අදහස් කරන්නේ කොටිම මේ පංච උපාදානස්කන්ධයේ දුකක් බව අවබෝධ කරගැනීම. මේක තමයි මේ පිරිසිඳ දකින්නවා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ කෘත්‍ය හතරක් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඒක සඳහන් වෙනවානේ. භාග්‍යවතුන් වහන්සේ පෙර නොයසු විරු මේ දුක පිළිබඳ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඊළඟට දුක්ඛ සත්‍යයේ පිරිසිඳ දත යුතුයි කියලා අවබෝධ කරගත්තා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේක දුකක් හැටියටම අවබෝධ කරගන්න ඕන, දකින්න ඕන කියලා මේ දුක සම්බන්ධයෙන් කළ යුතු දේ ගැන අවබෝධ කරගත්තා. තථාගතයන් වහන්සේ දුක පිරිසිඳ දැනගත්තා කියලත් අවබෝධ කරගත්තා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය දුකක් හැටියට මා ඉතිරියක් නැතුව පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගත්තා. ඊළඟට දුක හටගන්න හේතුව තෘෂ්ණාව බව අවබෝධ කරගත්තා. තෘෂ්ණාව සම්බන්ධයෙන් මොකද්ද කළ යුත්තේ? ඔව් අන්න ප්‍රහාණය කරන්න ඕනේ කියලා අවබෝධ කරගත්තා. ඒක තමයි කෘත්‍යය. දුක්ඛ සමුදය සම්බන්ධයෙන් කෘත්‍යය නැත්තම් කළ යුතු දේ කුමක්ද? ඒක ප්‍රහාණය කරන්න ඕනේ. දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් කළ යුතු කෘත්‍යය අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට දැන් දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය සම්බන්ධයෙන් ඒ තණ්හාව ප්‍රහාණය කළා කියලා භාග්‍යතුන් වහන්සේ මනාව අවබෝධ කරගත්තා. ඊළඟට දුක්ඛ නිරෝධය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ආරි සත්‍යයක් හැටියටම අවබෝධ කරගත්තා. දුක්ඛ නිරෝධය සම්බන්ධයෙන් කලියුත්තේ කුමක්ද කියලාත් අවබෝධ කරගත්තා. දුක්ඛ නිරෝධය සම්බන්ධයෙන් මොකද්ද කරන්න තියෙන්නේ? අන්න සාක්ෂාත් කරගන්නට ඕනේ. ඒක තමයි දුක්ඛ නිරෝධයේ කෘත්‍යය. දුක්ඛ නිරෝධය තමන් ලබා ගන්න ඕනේ. ඒක සාක්ෂාත් කරගන්නට ඕනේ. ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා කියලත් භාගතුන් වහන්සේ තමන් වහන්සේ තුලින්ම අවබෝධ කරගත්තා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආරි සත්‍යය ගැනත් ආරි සත්‍යයක් හැටියටම අවබෝධ කරගත්තු තථාගතයන් වහන්සේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව සම්බන්ධයෙන් කළ යුතු කෘත්‍යය මොකක්ද කියලත් අවබෝධ කරගත්තා. මොකද්ද දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සම්බන්ධයෙන් කළ යුතු කෘත්‍යය? අන්න ඒක වඩන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමන් වහන්සේ වඩා සම්පූර්ණ කළා කියලා තවබෝධ කරගත්තා. දැන් ඔන්න ආර්ය සත්‍යයේ හතර සම්බන්ධයෙන් කළ යුතු කෘත්‍ය හතරක් තියෙනවා. අන්න ඒක නිසා තමයි ආර්ය සත්‍ය හතරක් වෙන්නේ. නැත්තම් එකම සත්‍යයක් කියන්න පුළුවන් නේද? ආර්ය සත්‍ය හතරක් වෙන්නේත් ඒකයි. දැන් සමහර කෙනෙක් මේවා පටලවා ගන්නවා. අපිට දකින්න ලැබුණ ඒ වගේ සංවේගාත්මක ප්‍රකාශයක් එක්තරා ගිහි පින්වතේ තමා අධිගම ලාභී කෙනෙක් හැටියට වර්ධවාගෙන විවේචනාත්මකව සඳහන් කරනවා මේ සමහරු නැත්නම් විශේෂයෙන් ඒකදී විවේචන ඉදිරිපත් කරන්නේ භික්ෂුන් වහන්සේලාද භික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ පරිලෝවාගෙන එකම ආරි සත්‍ය ආරි සත්‍යයක් හතරට හතරක් හැටියට දේශනා කරනවායි වදාරනවායි එහෙම කියලා කියලා. ඒක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක්. ආරි සත්‍ය හතරක් හැටියට දේශනා කරලා තියෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින්මයි. ඒ සත්‍ය කියන එක සත්‍යයක් හැටියට එකයි. සත්‍යයක් හැටියට එකයි. නමුත් ඒකේ කෘත්‍ය වශයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හතරක් තියෙන නිසා ආරි සත්‍ය හතරක් හැටියට දේශනා කරලා තියෙනවා. ඇත්තක් වශයෙන් ගත්තොත් එකම ඇත්ත. එකම ඇත්ත වුණාට ඒ පරමාර්ථ වශයෙන් ගන්නකොට ආර්ය සත්‍ය හතරක් වෙන්නේ දුක පිළිසිඳ දකින්න ඕන දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න ඕන දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්නට ඕන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩන්නට ඕන අන්න ඒ වගේ කෘත්‍ය හතරක් තියෙන නිසා ආර්ය සත්‍ය හතරක් හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාලා දේශනා කළා ඉතින් අන්න ඒ විදිහට නිර්වෝල ධර්මයේ තේරුම් නොගත්තොත් එහෙම වෙන්නේ Tamanට අවබෝධ කරගන්න තියෙන චතුරාර්ය සත්‍යත් අවබෝධ කරගන්නට බැරුව යනවා තමාගේම මතවාද වලට මුලාවටපත් වෙනවා. ඉතින් දැන් මේ සූත්‍රයේ භාගිතුන් වහන්සේ වදාලේ වික්ෂුන් වහන්සේලාගෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකව ඇහුවොත් එහෙම ඔබ වහන්සේලා මහානදම් පුරන්නේ කුමක් සඳහාද කියලා එතකොට කියන්න ඕන අපි මේ දුක පිළිසිඳ දකින්නයි නැත්නම් දුක පිළිබඳ අවබෝධ කරගන්නයි මහානදම් පුරන්නේ බඹසර හැසිරෙන්නේ ඔබ වහන්සේලා ওই පිරිසිඳ දකින්න හදන්න හදන නැත්නම් අවබෝධ කරගන්න හදන දුක මොකක්ද කියලා ඇහුවොත් එතකොට කියන්න ඕන මොකද්ද චක්කුං කෝ අවසෝ දුක්ඛ ඇවැත්නි මේ ඇහැ දුකක් අන්න ඒ දුක පිරිසිඳ දකින්න තමයි අපි මහානදම් පුරන්නේ භවසර හැසිරෙන්නේ ඒ වගේම ඇහෙන් දකින රූප දුකක් ඇහැ මුල්ව ඇතිවෙන චක්කු විඥානයේ දුකක් ඇහැමුල්ව ඇතිවෙන ස්පර්ශයේ දුකක්. ඒ ස්පර්ශය නිසා ඇතිවෙන සැප දුක් උපේක්ෂා වේදනා මේකත් දුකක්. එතකොට අන්නේ දුක අවබෝධ කරන්න තමයි බඹසර හැසිරෙන්නේ. කන, නාසය, දිව, ශරීරය, මනස ගැනත් ඔය විදිහටම කියන්න ඕනේ. ඒ සියල්ලම දුක්. ඊළඟට ඒ ආයතන වලට අරමුණු වෙන බාහිර ආරම්මනත් දුක්. ඒ ආරම්මන දැන ගැනීම වශයෙන් පහළ වෙන සිතුත් දුකක්. ඒ සිත් වශයෙන් පහළ වෙන ඇතිවෙන සිත් පහළ වීම වශයෙන් ඇතිවෙන ස්පර්ශය දුකක්. ඒ ස්පර්ශය නිසා ඇතිවෙන සැප දුක් උපේක්ෂා වේදනාත් දුකක්. මේ සියල්ල පිරිසිදු දැකීම සඳහා තමයි දුකක් වශයෙන් අවබෝධ කර ගැනීම සඳහා තමයි බඹසර හැසිරෙන්නේ මහානදම් පුරන්නේ කියලා පිළිතුරු දෙන හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඉතින් දැන් ඒ අනුව මේ පින්වතුන්ලාටත් තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් දැන් මේ පින්වතුන්ලා මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් හැටියට ගිහි පින්නතුන් හැටියට ශ්‍රාවක භාවයට පත්ව සිටින්නේ, තෙරුවන් සරණ ගිහින් සිටින්නේ කුමක් සඳහාද කියලා කවුරු හරි අහුවොත් එහෙම පිළිතුරු දිය යුත්තේ කොහොමද? ආ මේ දුක පිරිසිඳ දකින්න තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් බවට පත්ව සිටින්නේ. තෙරුවන් සරණ ගිහින් සිටින්නේ අනිකක් සඳහා නොවේ දුක පිරිසිඳ දැකීම සඳහායි. කුමන දුකක්ද පිරිසිඳ දකින්න හදන්නේ කියලා ඇහුවොත් කියන්න ඕන මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස දුකක්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේවත් දුක්. ඊළඟට ආයතන මුල්ව පහළ වෙන සිත් ඒවත් දුකටමයි අයිති. ආයතන මුල්ව ඇති වෙන ස්පර්ශයත් දුකක්. ඒ ස්පර්ශය නිසා හට ගන්න සැප දුක් උපේක්ෂා වේදනා දුක්. මෙන්න මේ දුක පිරිසිදු දකින්නයි අපි තෙරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්ව සිටින්නේ කියලා මේ පින්වතුන්ලාටත් පිළිතුරු දෙන්න පුළුවන්. ඒක නිවැරදි පිළිතුරක්. ඉතින් ඔන්න ඔය විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ සියලුම දේශනාවලින් පැහැදිලි කළේ මේ සසර පැවැත්මෙහි තිබෙන යථා ස්වභාවය පිළිබඳවයි කියන්නේ මේ සංසාරික පැවැත්ම සකස් වුණේ කොහොමද පුරාණ කර්මයේ මුල් වෙලා සසර පැවැත්ම මේ කියන්නේ මේ ජීවිත පැවැත්ම ආත්ම භාවයේ සකස් වෙලා තියෙන හැටි අලුතෙන් කර්ම රැස් වෙන හැටි ඊළඟට ඒ කර්ම නිරෝධය කර්ම නිරෝධගාමී ප්‍රතිපදාව කියන මේ කාරණා ගැන කම්ම සූත්‍රයෙන් පැහැදිලි කළා ඊළඟට අනිත් සූත්‍ර දේශනා සෑම මෙහිකීම පැහැදිලි කළේ මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන ආදීනව අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අවබෝධ කර ගැනීම නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා ඒකායන ප්‍රතිපදාවක් වන බවයි. අනතුරුව සඳහන් වෙන අතිනුකෝ පරියාය සූත්‍රයේහි සඳහන් වෙනවා මෙන්න මේ බඳු කාරණාවක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විසින්ම වික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් විමසා වදාලා මහණෙනි වික්ෂුවකට විශ්වාස කිරීම සංඛ්‍යාත ශ්‍රද්ධාවෙන් තොරව රුචියෙන් තොරව ඊළඟට ඇසී මාත්‍රයෙන් තොරව කාරණය හොඳයි කියලා කරුණු සැලකීම් වශයෙන් තොරව වැරදි දෘෂ්ටියකට පත්වීමකින් තොරව තමා තුළින්ම උපතශය වුණා බඹසර සම්පූර්ණ කළා මත්ෙහි කළ යුතු දෙයක් නැහැ කියලා අවබෝධ කරගන්න පුළුවන් ආකාරයක් තියනවද කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළා අන්න ඒක හොඳ කාරණයක්. ප්‍රශ්නේ තේරුණාද? බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි ඔබ වහන්සේලාට හුදු විශ්වාස මාත්‍රයක් ඇති කර ගැනීම පමණකින් තොරව රුචියෙන් තොරව ඇසීම් පමණින් තොරව කරුණු තර්ක කරලා ගැනීම පමණින් තොරව නැත්නම් වැරදි දෘෂ්ටියක් ඇති කර ගැනීම පමණින් තොරව තමන් අරහත්ත්වයටපත් උනායි කියලා තමන් තුළින්ම නිවැරදිව දැනගන්න පුළුවන් ආකාරයක් තියෙනවා කියලා. දැන් වරදවා අධිමානයෙන් අධිගම ලැබුවාය කියලා වරදවා හිතන යම් කිසි කෙනෙක් ඉන්නවනම් මේ දේශනාව බොහොම වටිනවා. මොකද සමහර කෙනෙක් ධර්මයේ ටික දුරක් අහලා දැනගෙන ටික දුරක් භාවනා කරලා වරදවා අධිමානය ඇති කර ගන්නවා. මම දැන් සෝතාපන්න ඵලයටපත් වෙලා ඉන්නේ. සෝතාපට්ටි ඵලයටපත් සිටිනවා. සකදාගාමි, අනාගාමි, අරහත් ඵලයන්ටපත් සිටිනවා ආදී වශයෙන් කියලා වරදවා ගන්නා බොහෝ දෙනෙක් අද කාලේ ඉන්න බව ඒ අය කියන කරන ලියන දේවල් තුලින් අහන්න දැනගන්න ලැබෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අන්න ඒ වගේ ශ්‍රාවක මාත්‍ර විශ්වාසයෙන් තොරව නැත්නම් තමන්ම ෘචියෙන් නැත්නම් තමන් මාර්ගඵල ලැබුව කෙනෙක් හැටියට ප්‍රකාශ කරන්න කවුරුත් කැමති වෙනවනේ. ඉතින් එතකොට අර තමන්ගේ ෘචිය නිසා ශ්‍රාවක භාවනා මාත්‍රයකින් තමන් හිතා ගන්නවා දැන් නම් මට අහවල් ප්‍රතිඵල ලැබී තියෙනවා අධිගමී ලැබී තියෙනවායි කියලා එහෙම හිතාගෙන තමන්ගේ රුචිය නිසා ප්‍රකාශ කරනවා මම දැන් සෝතාපට්ටි ඵලයට පත්ව සිටිනවායි නැත්නම් සකදාගාමි අනාගාමි ඵලයන්ට පත්ව සිටින ආදි වශයෙන් කියලා අර තමන්ගේ රුචිය නිසා ප්‍රකාශ කරනවා නැත්නම් වරදවා ඇසීම මුල් කරගෙන නැත්නම් වරදවා තර්ක කරලා නැත්නම් වරදවා දෘෂ්ටියක් ඇති කරගෙන තමන් මාර්ගඵලලාභී අධිගම ලාභී කෙනෙක් හැටියට කෙනෙක් වරදවා හිතන්න පුළුවන් ප්‍රකාශ කරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේ වදාලා අන්න එහෙම නැතුව තමන් තුළින්ම ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් අධිගමලාභී කෙනෙක් හැටි නැත අරහත්ත්වයටපත් වෙච්ච උතුමන් වහන්සේ නමක් හැටියට ප්‍රකාශ කරන්න පුළුවන් යම්කිසි ආකාරයක් ධර්මයේ තුල තිබෙනවද කියලා භාග්‍යවතුන් වහන්සේ විමසා වදාලා. ඒකෙදි තවදුරටත් තේරුම් ගන්නට ඕන ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් තොරව යමක් ගැන අපි කතා කරනවා නම් කතා කරන්නේ ওই කියන පස් ආකාරය අනුව. තේරෙනවා. ඒ කියන්නේ කෙනෙක් යමක් පිළිගන්න පිළිගන්නේ විශ්වාසය අනුව. තමන් හිතනවා මේක මේ විදිහයි නිවැරදි. ඒ තමන්ගේ විශ්වාසය අනුව ඒක එසේයි කියලා පිළිගන්නවා. එහෙමත් නැත්නම් තමන්ගේ රුචිය නිසා. එහෙමත් නැත්නම් ඇසීම් පමණින්. දැන් බලන්න ගොඩාක් දෙනෙක් මේ තම තමන් අදහන ආගමික ශාස්ත්‍රවරු නැත්නම් ආගම ධර්මය පිළි අරන් තියෙන ওই කාරණා පහනුවනේ. දැන් කෙනෙක් තමන්ගේ විශ්වාසය මේකයි කියලා පිළිගන්නවා. නැත්නම් තමන්ගේ රුචිය නිසා ඒ ආගම දහම අදහනවා. එහෙමත් නැත්නම් අර પરම්පරාවෙන් ආපු නිසා ඇසීම් පමණින් ඒ ආගම ධර්මයේ පිළිගන්නවා. එහෙමත් නැත්නම් කරුණාකාරණා තර්ක කරලා මේකනම් හරි වගේ කියලා එහෙම පිළිගන්නවා. එහෙමත් නැත්නම් තමන් යම්කිසි වැරදි දෘෂ්ටියකට පත් වෙලා පිළිගන්නවා. ඔන්න ඔය විදිහට යමක් සාමාන්‍යයෙන් කෙනෙක් පිළිගන්නේ ශ්‍රද්ධාව නිසා, රුචිය නිසා, අනුශ්‍රවයෙන් කාරණා තර්කානුකූලව විමසලා නැත්තම් දෘෂ්ටියකට පත්වීමේ. මේක හොඳටත් නරකටත් දෙපැත්තටම හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරි දෙයක් ගැන ශ්‍රද්ධාව ඇති කරගත්තොත් ඒයින් Tamanට අන්තරායක් නැහැ. අපි හිතමු දැන් මේ පින්වතුන්ලා Tamanගේ මව්පියන් තුනුරුවන් සරණ ගිය අය නිසා මේ අයත් කුඩා කාලයේම තුනුරුවන් අදහාගෙන කටයුතු කරන්න පුරුදු වුණානේ. දැන් මේ අය බාල වයසේම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තුනුරුවන් සරණ යෑම ප්‍රකාශ කළේ අවබෝධයකින්. අවබෝධයකින් නෙමෙයි. අන්න. අර මව්පියන්ගෙන් ලැබිච්ච දේ ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන ඒ විදිහට අනුගමනය කළා. හැබැයි ඒකෙන් අනතුරක් වුන්නේ නැහැ. අන්තරායක් නොනේ කුමක් නිසාද? නිවැරදි දෙයක් සරණ ගිය නිසා, නිවැරදි ධර්මයක් සරණ ගිය නිසා. ඊළඟට දැන් ඊට වඩා ටිකක් අවබෝධය ඇති වෙනකොට රුචියෙන් රුචිය නිසා තුනුරුවන් පිළි අරගෙන ශාසනික ධර්ම පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ සැබෑවක් සත්‍යයක් පුරුදු පුහුණු කරන නිසා අන්තරායක් වෙන්නේ ඇසීම් පමණින් කාරණේ හොඳයි කියලා නැත්නම් තමන්ගේ දෘෂ්ටියට ගැළපෙනවා කියලා අරගෙන කෙනෙක් ධර්මයේ පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඒත් ඒක සැබෑවක් සත්‍යයක් නිසා කාටවත් ඒ යහපතක් වෙනවා මිසක් අන්තරායක් වෙන්නේ නැහැ. හැබැයි වැරදි දෙයක් කෙනෙක් සද්ධායෙන් ගන්නවා, විශ්වාසයෙන් ගන්නවා. තමන්ගේ රුචිය නිසා ගන්නවා. කාරණේ හොඳයි කියලා තර්ක කරලා ගන්නවා. නැත්නම් ඇසූපමණින් පිළිගන්නවා. එහෙමත් නැත්නම් තමන්ගේ දෘෂ්ටියට ගැළපෙනවයි කියලා පිළිගන්නවා. දැන් අපි හිතමු ඒකට උදාහරණයක් වශයෙන් ගත්තොත් මහා බ්‍රහ්මයා විසින් නැත්නම් දෙවියන් වහන්සේ විසින් ලෝකේ මැව්වා කියලා කෙනෙක් විශ්වාස කරනවා. දැසේ විශ්වාස කිරීමෙන් මොකද වෙන්නේ? ඒ තැනැත්තා මිත්‍යා දෘෂ්ටියටපත් වීම වශයෙන් එයාට අන්තරායක් වෙනවා. රුචිය නිසා ඒ වැරදි අදහස පිළිගන්නත් පුළුවන්. නැත්තම් අසුවල් පොතේ තියෙන නිසා අසුවල් ආගමික ග්‍රන්ථයේ තියෙන නිසා කියලා පිළිගන්නත් පුළුවන්. නැත්තම් තර්ක කරලා හිතලා කාරණේ නම් හොඳයි වගේ කියලා එහෙම ගන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් එයාගේ මිත්‍යා අදහසට ගැළපෙන නිසාම තමන්ගේ හිතේ තියෙන මිත්‍යා අදහසට ගැළපී යාම නිසාම පිළිගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහ තමයි කෙනෙක් යමක් ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් තොරව පිළිගන්නවා නම් පිළිගන්නේ එක්කෝ ශ්‍රද්ධාව නිසා නැත්තම් රුචිය නිසා එහෙමත් නැත්තම් ඇසීම නිසා අනුස්සතිය නිසා එහෙමත් නැත්තම් කාරණේ හොඳයි කියලා තර්ක කරලා එහෙමත් නැත්තම් තමන්ගේ දෘෂ්ටියට ගැළපීම නිසා හරි දෙයක් නිවැරදි දෙයක් මේ කරුණ පහ අනුව පිළිගැනීමෙන් වරදක් වෙන්නේ මොකද ඒ කාරණේ සත්‍යයක් සැබෑවක් වන නිසා නමුත් අසත්‍යයක් වරදවා ගත්තොත් එහෙම ඒක තමන්ට අහිත පිනිස දුක් පිනිස හේතු වෙනවා. ඉතින් අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ මේ අධිගම සම්බන්ධයෙන් විශ්වාස කිරීම පමණින් ඒක පිළිගත්තොත් නැත්තම් ෘචිය නිසා තමන් තමන් තුළ අධිගම තියෙනවා කියලා පිළිගත්තොත් කාරණයක් අහපු පමණින් පිළිගත්තොත් ඒ කියන්නේ මෙහෙම අපි හිතමු දැන් ඕන්න කවුරු හරි භාවනා කරන්න ගිහිල්ලා අවිශි භාවනාචාර්යවරයෙක්ගෙන් භාවනා අහගන්නවා අහගෙන භාවනා කරගෙන යනවා එතකොට මේ තමන්ගෙන් භාවනා අහගෙන ඉගෙන ගන්නා වූ නැත්නම් භාවනා පුහුණු කරන්නා වූ පින්වතා සම්බන්ධයෙන් වරදවා හිතාගෙන අර භාවනා කියා දෙන ආචාර්යයන් වහන්සේත් කියනවා දැන් ඔබ සෝවාන් නැත්නම් සකදාගාමි ආදි වශයෙන් කියලා. ඉතින් අර භාවනා කරන පින්වතා තමන්ට ඒ ගැන කිසි අවබෝධයක් නැතුව යත් හිතා ගන්න විශ්වාස කර ගන්නවා. මගේ ගුරුවරයා කිව්වනේ දැන් මම මේ ඵලයට පත්ව සිටිනවා කියලා. ඒ නිසා දැන් මම මේ ඵලයේ සිටිනවා කියලා හිතා ගන්නවා. මේක අනුස්සවයයි. කියපු නිසා ඒක ඒ විදිහට පිළිගත්ත බාරගත්ත. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරන එහෙමත් නැතුව නැත්තම් කෙනෙක් තර්ක කරන්න පුළුවන් දැන් මේ පොතේ මේ විදිහට තියෙනවා. ඒ කියන කාරණා මමත් දන්නවා. ඒ නිසා එහෙනම් දැන් මේ ඵලයටපත් සිටිනවා ආදි වශයෙන් කියලා තර්ක කරලා හිතන්න පුළුවන්. එහෙමත් නැතුව තමන්ගේ දෘෂ්ටියට ගැළපෙනවා කියලා ගන්නෙත් නැතුව ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම කෙනෙකුට අරහත්ත්වයටපත් වුණා කියලා කොහොමද සලකා ගන්නෙ කියන එකයි භාග්‍යතුන් වහන්සේ විමසා වදාලේ. විමසා වදාළ භාග්‍යතුන් වහන්සේ පිළිතුරක් දේශනා කළා. මහණෙනි මෙහි භික්ෂුවක් ඇසින් රූප දැකලා තමන් තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා නම් තමන් තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා කියලා දැනගන්නවා. හරිද? එහෙමත් නැත්නම් තමන් තුළ රාග ద్వේෂ මෝහ නැත්නම් තමන් තුළ රාග ద్వේෂ මෝහ නැහැ කියලා දැනගන්නවා. ඒ කියන්නේ දැන් අපට පේන රූප නිසා හිතේ රාගය හට ගන්නවා නම් අපට ඒක තේරෙනවානේ. දේශේ මොහේ හට ගන්නවා නම් අපිට ඒක තේරෙනවනේ. ඒක අපි කාගෙන්වත් අහලා දැනගෙන තර්ක කරලා පිළිගන්නවා නෙමෙයි. අපි අත්දැකීමෙන්ම දැනගන්නවා. අපිට යමක් පිළිබඳව ආසාව ඇති වෙන්නේ නැත්නම් ඒක අපිටම අපේ අත්දැකීමක් හැටියට තේරුම් ගන්න පුළුවන්. ආයි කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. අපිට යමක් පිළිබඳව යමක් දැකීමෙන් හිතේ ගැටීමක් මුලාවක් හටගන්න නැත්නම් ඒකත් අපිට අපේ අත්දැකීමක් වශයෙන්ම දැනගන්න දැක ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට භාගතුන් වහන්සේ අදාළ තමන්ටම දැනගන්න පුළුවන් දකින රූප නිසා රාග ద్వේෂ මෝහ හට ගන්නවා නම් ඒ ගැනත් තමන්ට දැනගන්න පුළුවන් දකින රූප නිසා රාග ద్వේෂ මෝහ හට ගන්න නැත්නම් ඒ ගැනත් තමන්ටම තමන් තුලින් නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන් දැන් ඔය කාරණය විශ්වාස මාත්‍රයකින් ඇදහිම් මාත්‍රයකින් පිළිගත යුතු දෙයක්ද නැත්නම් තමන්ගේ රුචියෙන් ඇසීම් පමණින් කාරණේ හොඳයි කියලා එහෙමත් නැත්නම් තමන්ගේ දෘෂ්ටියට ගැලපෙනවයි කියලාද ඔය කාරණේ පිළිගatiya යුත්තේ නැත්නම් ප්‍රත්‍යක්ෂ වශයෙන්ද අත්දැකීමක් හැටියටද අත්දැකීමක් හැටියටනේ ඉතින් ඔන්න ඔය විදිහටම අවශේෂ ආයතන ගැන තේරුම් ගන්නට ඕන කනින් අහන ශබ්ද නාසයෙන් දැනගන්න ගඳ සුවඳ දිවෙන් දැනගන්න රස කයින් දැනගන්න පහස මනසට අරමුණු වන ධර්මතාවයන් නිසා හිතේ රාග ද්වේෂ මෝහ හට ගන්නවා නම් ඒක Tamanටම තේරෙනවා දැනෙනවා ආයතන වලින් හට ගන්නා ආයතන වලින් ගන්න අරමුණු නිසා රාග ద్వේෂ මොහ හට ගන්න නැත්නම් ඒකම ඒකත් Tamanට තේරුම් ගන්න පුළුවන්. මට දැන් රාග ద్వේෂ මොහ මේ මේ කාරණා නිසා හටගන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒ කාරණය ශ්‍රද්ධාවෙන්වත් ෘචියෙන්වත් අනුශ්‍රවයෙන්වත් ආකාර පරිවිතර්කයෙන්වත් තමන්ගේ දෘෂ්ටියට ගැලපෙනවයි කියලාවත් පිළිගත යුත්තක් නෙමෙයි. තමන්ගේම අත්දැකීම තුළින් ප්‍රත්‍යක්ෂ අවබෝධය තුලින්ම තේරුම් ගන්න පුළුවන් තමන් තුළ රාග ద్వේෂ මොහ තියෙනවද නැද්ද කියන එක. අන්න තමන් තුළ රාග ద్వේෂ මොහ පූර්ණ වශයෙන්ම නැත්තම් විඳක්වත් නැත්නම් අන්න තමන්ට කියන්න පුළුවන් කීනා ජාතිපත ෂය වුණා. බඹසර සම්පූර්ණයි. මත් එහි කළ යුතු දෙයක් නැහැ. අරහත්ත්වේ සාක්ෂාත් කළාය කියලා අන්න තමන්ටම දැනගන්න පුළුවන්. එතකොට දැන් අවශේෂ මාර්ගඵලාදී පිළිබඳව තමන්ට මේ විදිහට තේරුම් ගන්න පුළුවන් නේ. දැන් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්ම දෘෂ්ටියනේ. ඉතින් Tamanට මේ ලෝක ධාතුව තුළ කිසිවක් ආත්ම වශයෙන් ගැනීමක් නැත්තම් Tamanට හොඳට ඒ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් තියෙනවා නම් අනාත්ම ලක්ෂණය හොඳට අවබෝධ වෙලා තියෙනවා නම් අන්න Tamanට තේරුම් ගන්න පුළුවන්. ටිකෙන් ටික ටිකෙන් ටික Tamanගේ සිතේ තියෙන මේ සක්කාය දෘෂ්ටි බන්ධනේ ලිහිල් වෙමින් පවතිනවා. මාර්ග ඥාන පලඥාන ලැබිලා ප්‍රතිවේක්ෂා ඥානත් ඇති වෙච්චහම Tamanට අන්න ඒ ගැන පැහැදිලි විනිශ්චයකට බැස ගැනීමකට පත් වෙන්න පුළුවන් තමන් තුළින්ම අවශේෂ මාර්ගඵල ආදී ගැනත් අන්න එහෙමයි. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ අන්න මේ විදිහට අර අධිගම සම්බන්ධයෙන් තමන් තුළින්ම පැහැදිලි නිර්වෝල අවබෝධයක් ඇතිවයි ඒවා තමන් තුළ ඇති බව තේරුම් ගත යුතුයි. ඉතින් තේරුම් ගැනීම සඳහා උපකාරී වෙනවා තමන් තමන්ගේ සිත ගැනම පිරික්සමින් බලන්න ඕන මා තුළ තියෙන කෙලෙස් මොනවාද? මා තුළ නැති කෙලෙස් මොනවාද? ටිකක් හරි අඩු කෙලෙස් මොනවාද? දුරු වෙමින් පවතින කෙලෙස් මොනවාද ආදී වශයෙන් කියලා තමන්ම තමන් ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. ඒක අප කාටවත් වටිනවා. ඉතින් තමන්ට තේරෙනවා නම් රාග, ద్వේෂ, මෝහ ආදී උත්සන්නව තියෙනවායි කියලා තමන්ම තමන් ගැන සංවේගයකටපත් වෙනවා. මොකද සංවේගයකටපත් විය යුත්තේ. ඒ කියන්නේ ඒ දැනත්තා හැම මේ සසර සංසාරික ප්‍රශ්නයේ තියෙන භයානකකම වැඩිනේ. ඒ රාග ద్వේෂ මෝහ ටිකෙන් ටික තුනී වෙමින් පවතිනවනම් අන්න යම් මද අෂ්ටසිල්ලක් ලබන්න පුළුවන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩි මග පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා වැඩි මග මමත් කොහොම හරි අනුගමනය කරන්න වෑයම් කරනවා කියලා මද අෂ්ටසිල්ලක් ලබන්න පුළුවන්. ඉතින් තමන් අප්‍රමාදීව හොඳට සමති විදර්ශනා වඩනවා නම් තමන්ගේ හිතේ පවතින ක්ලේශ ධර්මයන් ශීඝ්‍රව ශීඝ්‍රව සංසිඳියන ආකාරය තමන්ට පේනවා නම් තමන්ට තමන් ගැන හිතලා වඩා සොම්නස් භාවයට නැත්නම් අෂ්ටසිරි සහිත බවට පත් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා අපිත් අපේ ජීවිත ගැන මේ විදිහට ප්‍රතිවේක්ෂා කරලා බලන්න ඕන. තමන්ගේ සිතේ මුල් බැසගෙන තියෙන ක්ලේශ ධර්ම, අනුසය ධර්ම මොනවාද? එහෙම කියලා දැනගෙන ඒ ගැන සංවේග වෙලා, ඒ කියන්නේ තමන්ට මෙච්චර කාලයක් සසර සැරිසරාගෙන ඉන්නට සිද්ධ වුණේ තමන්ගේ සිතේ මේ රාග, ద్వේෂ, මෝහ මුල් බැසගෙන තිබිච්ච නිසා නෙවෙද කියලා කල්පනා කරලා සංවේග වෙලා ඒ රාග ద్వේෂ මෝහ ප්‍රහාණයේ පිනිෂ සංස්කාර ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරමින් ත්‍රිලක්ෂණ නිර්ණංවා බලමින් අප්‍රමාදීව සමති විදර්ශනා ධර්ම වඩාගෙන රාග ద్వේෂ මෝහ ප්‍රහාණයේ පිනිෂ වෑයම් කරන්නට ඕන. ඉතින් මෙතෙක් වේලා සූත්‍ර දේශනා මුල් කරගෙන ධර්ම ශ්‍රවණී කිරීමෙන් ජනිත කරගත්තා කුසල ශක්තිය අපි සෑම දිනාටම අපේ සිත්වල තිබෙනා වූ රාග ద్వේෂ මෝහ ආදී අනේකාකාර ක්ලේශ ධර්මයන් වහා දුරු කරගනිමින් ප්‍රහාණය කරමින් අප්‍රමාදීව අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනා කියන මේ ත්‍රිවිධානුපස්සනා විපස්සනා වශයෙන් වඩමින් සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා රාග ද්වේෂ මෝහ ශේ කිරීමෙන් නිවිසනසී පැමිණ වදාළ සාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසල සම්පත්තිය හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු දහම් ගැටලු තියෙනවා නම් විමසන්න පුළුවන්. අපේ මේ සිල්මෑනියන් වහන්සේ එක සැරයක් ඒ වගේ පොතක් අපිට ඉදිරිපත් කරලා තිබුණා නේද මේ. ඉතිමුනේ මේ ඒ පොතේම ගහලා තියෙනවා මේ සෝවාන් ඵලයටපත් වෙච්ච දැන් මේක ලියන්නේ කියලා. ලියලා තියා සෝවාන් ඵලයටපත් වෙච්ච පත් වෙලා එයා කියන ධර්මයේ පොතේ ලියා තියෙනවා. ඉතින් ඒ තැනත්තා ඒ තමන් අධිගමලාභී කෙනෙක් හැටියට වර්ධවාගෙන තියෙන සුළු කාරණේකින්. පංචවේරබය සූත්‍රයේහි සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ආනාථපිණ්ඩික සිටුතුමාටත් මේ දේශනාව අදා විසුණු වහන්සේලාටත් අදාලා මෙන්න මේ කාරණා තමන් තුළ තිබෙන්නා වූ යෝගාචරයේකට පින්නතෙකුට තමා අමෘත ద్వාරයේ හැපී සිටින ධර්මය අවබෝධ කළ ධාම්දුට ශ්‍රාවකයෙක් හැටියට පවසන්න පුළුවන් සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච කෙනෙක් හැටියට පවසන්න පුළුවන් මොනවද තමන් තුළ තියෙන්න ඕනෑ කාරණා තමන් තුළ පංච වේර බය සංසිඳී තියෙන්න ඕන. මොනවද පංච වේර බය කියලා කියන්නේ? වේර බය කියන්නේ මොනවද? වේර කියන්නේ වෛර. බය කියන එක දන්නවනේ. එතකොට බියහා වෛර තමන්ට ඇතිවෙන කාරණා පහක් තියෙනවා. තමන්ට බියහා වෛර ඇති වෙන්නේ මොන මොන කාරණා නිසාද? අන්න ප්‍රාණඝාතය නිසා තමන්ට බියහා වෛර මේ ජීවිතේත් ඇති වෙනවා, පරලෝ වශයෙන්ුත් ඇති වෙනවා නේ. ඊළඟට සොරකම් කිරීම නිසා වියහා වෛර ඇති වෙනවා. මේ ජීවිතයේ වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත් ඇති වෙනවා. කාමයන්හි වර්ධවා හැසිරීම නිසා, බොරු කීම නිසා, සුරාපානය නිසා වියහා වෛර මෙලෝ පරලෝ වශයෙන් ඇති වෙනවා. ඉතින් කෙනෙකුට මේ කියන පංච වීර බය, වියහා වෛර ඇති කරන මේ කරුණු පහ සංසිඳිලා නම් ඒක එක හේතුවක් සෝතාපට්ටි ඵලයේ Taman තුල තියෙනවා බව කියන්නට. කෙනෙක් සතුන් මැරීමෙන් පූර්ණ වශයෙන් වැළකීලා නම්, සොරකමින් පූර්ණ වශයෙන් වැළකීලා නම් කාමයන්හි වර්ධවා හැසිරීමෙන් පූර්ණ වශයෙන් වැළකීලා නම් බොරු කීමෙන් වැළකීලා නම් සුරාපානයෙන් පූර්ණ වශයෙන් වැළකීලා නම් ඒ තැනැත්තාට ඒ පින්වතාට මෙලෝ පරලෝ වශයෙන් අර බියහා වෛර ඇති කරන කාරණා නැහැ. අන්න සෝතාපන්න ශ්‍රාවකයන් වහන්සේ නමකගේ එක ලක්ෂණයක් මේ පංච වේර බය සංසිඳී තිබීම. දෙවැනිවට වදාලා සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක් තුළ තුනුරුවන් කෙරෙහි අවිච්ඡා ප්‍රසාදය තියෙන්න ඕන. අවිච්ඡා ප්‍රසාද කියන්නේ නොසැලෙන විශ්වාසය, නොසැලෙන ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව ඊළඟට ධර්ම රත්නයේ ස්වාකාත භාවයේ පිළිබඳව ආරි මහා සංඝ රත්නයේ සුපටිපන්න භාවයේ පිළිබඳව අචල ප්‍රසාදයක් තියෙන්න ඕන. ඊළඟට අරියකාන්ත ශීලයෙන් යුක්ත වෙන්න ඕන. අරියකාන්ත ශීලය කියලා කියන්නේ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාගේ පැහැදීම ඇති කරවන සුළු ශීලියට කියනවා. අරියකාන්ත ශීලය කියන්නේ පිරිසිදු ශීලය. මෙන්න මේ කියන කාරණා හතරට කියන සෝතාපට්ටි අංග. මොනවටද සෝතාපට්ටි අංග කියන්නේ? තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයටත් අරියකාන්ත ශීලයටත්. ඔන්න ඒ සෝතාපට්ටි අංග හතර තියෙන්න ඕන. පංච වේර බය සංසිඳී තියෙන්න ඕන. සෝතාපට්ටි අංග හතර තියෙන්න ඕන. ආර්ය න්‍යාය මනාකොට අවබෝධ කරලා තියෙන්න ඕන. ආර්ය න්‍යාය කියලා කියන්නේ එතන. මේ දුක හට ගන්නා හැටි දුක නිරුද්ධ වෙන හැටි. කොටින්ම කියනවනම් චතුරාර්ය සත්‍යයනේ නේද? ඉතින් එතනදී ගන්න අර පටිච්ච සමුප්පාදයේ වශයෙන් මේ සංසාරික පැවැත්ම හේතුඵල හැටියට හට ගන්නා හැටිත් එහි අභාවයත් පිළිබඳව පටිච්ච සමුප්පාදයේ සමුදයත් නිරෝධයත් ගැන මනාව අවබෝධ කරලා තියෙනවා. නේද? ඔන්න ඔය කාරණා සම්පූර්ණ නම් ඒ තැනැත්තා ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් හැටියට සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනෙක් හැටියට දහම් දත ශ්‍රාවකයෙක් හැටියට සලකන්න පුළුවන් බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පංච වේරබය සූත්‍රයේ වදාලා. ඉතින් දැන් සාමාන්‍යයෙන් කෙනෙක් තරමක් දුරට ශ්‍රද්ධාව ඇති කරගෙන තරමක් දුරට ධර්මයේ දැනගෙන මාර්ගඵල නොලබාම ওই කියන කාරණා Taman තුළ තියෙනවා කියලා වරදවා ගන්නත් ඉඩ තියෙනවා නේ. දැන් කෙනෙක් අවුරුදු කීපයක් හොඳට පාංශීල රැකගෙන යනකොට එයා හිතනවා දැන් ඉතින් මං ආයේ මේ වැරදි කරන්නේ නැහැ. දැන් මා තුළ මේ පංච වීර බය සංසිඳී තියෙන්නේ. ඒකට එයා හිතන්න පුළුවන් දැන් මම තුනුරුවන් කෙරේ බලවත් ශ්‍රද්ධාවකින් කටයුතු කරනවා. ඒක නිසා අවිජ්ජා ප්‍රසාදයක් තියෙනවා. ඊළඟට පොතපතින් පටිච්ච සමුප්පාදය දැන කියාගෙන සාමාන්‍ය දුරකට විස්තර අහලා තේරුම් ගත්ත කෙනෙකුත් හිතන්න පුළුවන් දැන් මට පටිච්ච සමුප්පාදේ ප්‍රත්‍යක්ෂයි කියලා. ඒ තාම හරියට අර සෝතාපට්ටි මාර්ගඥාන පලඥාන ලැබී නැහැ. ඒක නිසා අන්න ඒ වගේ අර ස්වල්ප කාරණා මාත්‍රයකින් කෙනෙක් වර්ධවා අධිකම ලැබුවා කියලා මේ වැරදි විදිහට හිතා ගන්න පුළුවන්. ඉතින් අර ඒ පින්වතාටත් වෙලා තියෙන ඒක තමයි. එයා ඉදිරිපත් කරන දැන් මේ මේ කාරණා මා තුළ තියෙන පංච වේර බය සංසිඳිලා සෝතාපට්ටි අංග තියෙනවා. ආරිණ්‍යය මමද අවබෝධ කරගන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ එහෙම කෙනෙකුට තමන්ගේ සෝතාපට්ටි භාවය කියන්න පුළුවන් කියලා. ඉතින් දැන් මම කියන හැටියට <laughs> ඒ පොතේ අදහස් කරලා දෙනවා. කියලා කියලා ඊට පස්සේ සම්පූර්ණයෙන් එයා දකින විදිහට ධර්මයේ කියන අන්න ඒකෙන් පේනවා එයා අධිගම නොලබාම අදිමාණයෙන් අධිගම ප්‍රකාශ කරන කෙනෙක් කියලා. ඒ පින්වතා සඳහන් කරනවා ඒ පොතේ මේ විසුණු වහන්සේලා ධර්මයේ වර්ධවාගෙන කියන මේ ආරි සත්‍ය හතරකට බෙදලා කියන සත්‍ය නම් එකයි ඒක ඇත්ත එකයිනේ. ඇත්ත යායේ ප්‍රභේද නැහැ. ඒක දෙකට තුනට හතරට බෙදෙන්නේ නැහැ. ඇත්ත කියන්නේ එකයි. ඒක සත්‍ය විසුණු වහන්සේලා මේ වරදවාගෙන ආරි සත්‍ය හතරක් හැටියට කියනවා කියන්නේ. එතකොට ඒකෙන් තේරුම් ගතියෙත්තේ ආරි න්‍යාය අවබෝධ වෙලා නැහැ කියන එකමයි. මොකද ආරි න්‍යාය අවබෝධ වුණා නම් අපිට ඒ ආරි න්‍යාය අවබෝධ කරගත යුතු ආකාරය භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කොහොමද? මේ ජරා මරණ ආදී දුක හටගෙන තියෙන්නේ උපත නිසා. එතකොට ජරා මරණ ඵලයයි උපත හේතුවයි. උපත හටගන්න හේතුව භවයයි. ওই විදිහට භාග්‍යතුන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ දේශනා කළා. එතන මෙතකොට තියෙනවානේ දුක හටගන්න, ඵලය හටගන්න හේතුවක් තියෙනවා. හේතුව නිසා හටගත්ත ඵලයක් තියෙනවා. අන්න බලන්න. එතනම තියෙනවා සත්‍ය දෙකක්. හේතුවත් ඵලයත්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ හේතුඵල දෙකේම Nirodhe වදාලා නිවන. ඒ සඳහා හේතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වදාලා. එතනම තියෙනවා ආර්ය සත්‍ය හතරක්. අර කෘත්‍ය වශයෙන් තමයි ඒකේ අර ප්‍රභේදයේ සලකා ගතිය යුතුයි. ප්‍රභේද වෙන්නේ කෘත්‍ය වශයෙන්. දුක පිරිසිදු දකින්න ඕන, සමුදය ප්‍රහාණය කරන්න ඕන, නිරෝධය සාක්ෂාත් කරන්න ඕන, මාර්ගයේ වඩන්න ඕන. අන්න ඒක නිසා ඒක සත්‍ය හතරක් හැටියට භාගිතුන් වහන්සේ වදාළා. ඉතින් භාගිතුන් වහන්සේ විශේෂයෙන් ප්‍රථම ධර්ම දේශනාවේදී වදාළ මේ ආරි සත්‍ය හතරවත් හරියට තේරුම් නොගෙන අධිගමයක් කොහොමද ලබන්නේ? ඒ කාරණේ ගැනවත් වැටහීමක් නැහැ කියන එක. ඉතින් ඒකෙන් වෙන්නේ තමනුත් මුලාවටපත් වෙලා අන් අයවත් මුලාවටපත් කරලා අර Tamanට ලබා ගන්න තියෙන අධිගමයන් අන්තිමට නැති කරලා ගන්න නැති කර ගන්න. ඉතින් ඒ වගේ හරි සෝජනීය තත්වයක් තියෙනවා කෙනෙක් ස්වල්ප මාත්‍ර දැනීමකින් අර බුදුපාශේවිතු මහරහතන් වහන්සේලා විනිශ්චය කළ මේ අධිගමාදී විනිශ්චය කරන්න යනවා ස්වල්ප මාත්‍ර දැනීමකින් ස්වල්ප මාත්‍ර භාවනාවකින් ඒ කියන්නේ දවස් කීපයක් භාවනා කරලා තවත් දෙකක් තුනක් ඊට පස්සේ ඔන්න මේ මේ විදිහ අධිකම ලැබුණා කියලා වර්ධවා විනිශ්චය කර ගන්නවා. ඉතින් බුද්ධ කාලයේ මහා පුරුෂයන් වහන්සේලා හිටියා උදේ භාගිතුන් වහන්සේගෙන් ධර්මය අහගෙන හවස් වෙනකොට මාර්ගඵල ලබාගත්තු මහා පුරුෂයන් වහන්සේලාත් හිටියා. එහෙම බැරි කමක් නෙවෙයි. නමුත් ඉතින් අද කාලේ මේ වගේ පුරුෂයන් බොහොම දුර්ලභයි. ඉතින් ඒක හින්දා අර වරදවා ගත්තොත් ඒකේ අන්තරාය සිද්ධ වෙන්නේ අන්න Taman තමයි. ඊළඟට අර ධර්මයේ විකෘති කරලා කීමෙන් Tamanට හරි අකුසල් සිද්ධ වෙනවා. මොකද දැන් ඒකෙන් කාටද මේ දැන් තැනැත්තා වර්ධවා කරන ආරි සත්‍ය පිළිබඳව වර්ධවා කරන විවේචන ඉදිරිපත් වෙන්නේ කාටද? භාග්‍යතුන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේම තමයි ආරි සත්‍ය හතරක් යටිට දේශනා කරලා තියෙන්නේ. මෙසේ කීම වැරදි කියලා ඒ පහර ගැසීම වදින්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. ඉතින් අන්න වගේ අධිගම පිළිබඳ වර්ධවා විනිශ්චය කිරීම නිසා Tamanටත් අනුන්ටත් විශාල අයහපතක් සිද්ධ වෙන බොහෝ අකුසල් සිද්ධ වෙන. ඉතින් ඒක තමයි අපට මේ පොතෙන් දැක ගන්න ලැබුණේ. ඒ ගැන අපි සංවේගයටපත් වෙන්න ඕන. ඉතින් සද්ධාර්මයේ තිබිලා ඒ සද්ධාර්මයේ හරි හැටියට දැන ඉගෙන නොගැනීමේ වරද. භාග්‍යතුන් වහන්සේ කාරණේ පැහැදිලි කළා. දැන් කාමභෝගී ගිහි සත් ගිහි පින්වතුන්ලාට යට තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තිබ්බට දැන් මේ විශේෂයෙන් ගැඹුරු ධර්ම කාරණා විනිවිද දැක ගන්න තියෙන අවස්ථාව ඉඩකඩ අඩුයිනේ. කියන්නේ ඒක නිසා ඒ වගේ කාරණා විනිශ්චය කිරීමේදී බොහොමත්ම පරිස්සම් වෙන්න ඕන. මොකද අද කාලේ ලියවෙන පොතපත දිහා බලනකොට ගොඩාක් ගිහිපින්වතුන් එහෙම මෙහෙන් ධර්මයේ ඩිංගක් ඉගෙන කියාගෙන මේ ඒවා Tamanගේ මති මතාන්තර අනුව විස්තර කරලා හරියට පොතපත ලියන. ඒවා කියව නැත්නම් අමාරු වැටෙනවා. ඔව් ඊළඟට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා නේද? සූත්‍රයක් තියෙනවනේ අර සම්මා සංකප්ප නිකම් ඔව් නිකම් සංකප්පේදී ඒකේ අනිත් අතෑරීම එනවා එනවා ඒක තමයි ඒකනේ අපි අර දේශනාවේ පැහැදිලි කළේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ වඩනවා නම් මධ්‍යම ප්‍රතිපදාව තමයි මට පුරුදු පුහුණු කරන්නේ. මොකද අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙකම ප්‍රඥා ශික්ෂාවට අයිති. අන්න හරියට විදර්ශනා වඩනවා නම් ප්‍රඥාවනේ වැඩෙන්නේ. විදර්ශනා වඩනකොට ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩනවා කියන්නේ වඩන්නේ සම්මා දිට්ඨි. සම්මා සංකප්ප. ඉතින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප විතරක් වැඩෙන්නේ නැහැ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප වඩනකොට තව මොනවද වැඩෙන්නේ? අන්න සම්මා සති සම්මා සති විතරක් වැඩෙන්නේ ආන්න සම්මා සමාධි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි තුනම වැඩෙනවා. ඒ කියන්නේ විදර්ශනා වඩනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට එතකොට අර දුක පිළිබඳ වෙන විදර්ශනා කරන්නේ. දුක්ඛ දුක්ඛ සමුදය දෙක ගැන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ. එතකොට අර දුක පිළිබඳවත් අයිති වෙනවා. දුක්ඛ පිළිබඳව විදර්ශනා කරනකොට තමන්ගේ සිත සකස් වෙන්නේ මේ දුකටම මුල් වෙච්ච සංස්කාර ධර්මයන්ගේ නික්මෙන පැත්තට. අන්න නේකාම සංකප්ප ආදියත් එතකොට ඇති ඒක කරනකොට අකුසල ධර්මයන්ගෙන් වැළකීමේ උත්සාහයත් කුසල ධර්මයන් තුළ පිහිටීමේ වීරිය තමන් තුළ වර්ධනය කරන සම්මා වායාම. ඊළඟට විදර්ශනා වැඩි වීම ධම්මානුපස්සනා සතිපට්ඨානෙ වශයෙන් ගන්න පුළුවන්. එතකොට සම්මා සති. ඒ තුළ නීවරණ සංසිඳිලා යම්කිසි චිත්ත ඒකාග්‍රතාවයක් මූලික වශයෙන් හෝ ඇති වුණොත් ඒකත් සමාධියේ මූලික අවස්ථාවක්. අන්න සම්මා සමාධි. ඔය අංග පහ එකට වැඩෙනවා. සඳහන් කරන්නේ ආරි මාර්ගයේ හැර මාර්ගස්ත අවස්ථාවේ හැර පූර්ව භාග වශයෙන් මාර්ගාංග 8 එකවර වැඩෙන්නේ නැහැ සිටී කියලා චෛතසික වශයෙන්. එතකොට චෛතසික වශයෙන් ගන්න තියෙන ওই ටික. සම්මාදීටි, සම්මා සංකප්ප, සම්මා වායම් සම්මා සති සම්මා සමාධි ඔය කාරණා වලට ඔය අංග වලට අයිති චෛතසික තමයි පූර්ව භාග වශයෙන් එකවර එක කුසල් සිතක පහළ වෙන්නේ. ලෝකෝත්තර සිත් හතරේදී පමණක් මාර්ගාංග 8ම එකවර ලැබෙන බවයි සඳහන් වෙන්නේ. එතකොට විදර්ශනා වඩන් ඉස්සෙල්ලා සීලය සම්පූර්ණ වෙනවනේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව තුන පිහිටායි. ඒක පිහිටා තියෙනවා. ඒක නිසා අර ඔක්කොම ධර්ම ගන්නකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වැඩෙනවයි කියලා ගන්න පුළුවන්. නමුත් කුසල් සිතේ මාර්ගාංග 8ම එකවර ලැබෙන්නේ නැහැ. අන්න එහෙම විශේෂයක් තියෙනවා. මාර්ගාංග පහක් එකවර ලැබෙන්න පුළුවන්. විදර්ශනා වඩනවා නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි පහක්. නමුත් තමන් පූර්ව භාග වශයෙන් සීලෙහි පිහිටා. එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව තුනක් ලැබෙනවා. අන්න ඒ ක්‍රමයටයි ගන්න ඕනේ.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 නිදුක් නිරෝගී සුවසන සුඛී හෝතු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි සුඛී හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු නිබ්බාන පච්චයං